ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපි ඉදිරියෙන් තියාගත්ත මේ දස ධම්ම සූත්‍රයත් එක්ක ඉදිරියට නම් තවත් ධර්ම දේශනාවකටයි අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කච්චිනුකෝ මේ අනුවිච්ච විඤ්ඤූ සබ්‍රක්‍මචාරී සීලතෝන උපවදන්ති තී පබ්බජිතේන අබින්නම් පච්ච වෙක්කි තබ්බං තීති ගරුකටේතු මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ කතා කරපු කච්චින කෝමේ අත්තා සීලතෝන උපවදති තී කියන එකේ බාහිර අංශය ඒත් එක්කම දෙවෙනි පැත්තෙන් සරුවත් ඥානසේ සඳහන් කරනවා කච්චිනුකෝ මේ අනුවිච්ච විඤ්ඤෝ සබ්‍රක්‍මචාරී සීලතෝන උපවදන්ති इति පබ්බචිතේන අභින්නම් පච්ච වෙක්කිතබ්බා ඊ අපි කතා කරේ කිම මගේ ආත්මය මට දෙස් දෙන්නේද නැත්නම් මට අත්තානුවාද බයක් තියනවාද මගේ සීලේ නැහැ කියලා ඒකේ අනිත් එක තමයි මාත් එක්ක එකට Brahmචර්යය හැසිරෙන අනුවිච්ච විඤ්ඤෝ මේ විනය හදිර තේරුම් අරගත්ත ඥානවන්ත සබ්‍රක්‍මචාරින් වහන්සේලා මට සීලයෙන් අපවාද කියනවාද දොස් දක්වනවාද කියන එක. ඉතින් මේ දෙකම භාවනාවේදී නැත්තම් පැවිද්දකු විසින් නිතරම සලකා බැලිය යුතු කරුණු. ඉතින් උඟ දෙනෙක් ඒ නොදැන එහෙම නැත්නම් ඒකේ තියෙන ඒ සහ සම්බන්ධතාවයේ නොදැන හිතනවා ගල් වෙනක් ඇතුළට ගිහිලා කැලේ ඉඳගෙන භාවනා කරලා rahat වෙන්න පුළුවන් වෙයි කියලා. එහෙනම් පුළුවන් වෙයි. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ අපිට මේ බාහිරෙන් අපි මේ කරගෙන යන වැඩේට අපිත් එක්ක එකට වැඩ කරන කෙනෙක් අපි කෙරෙහි දක්වන ආකල්පය අපි අවබෝධයටත් ඒ කියන්නේ අභ්‍යන්තර සාසනයටත් බලපානවා. ඒ වගේම එක බාහිර සාසෙන්ටත් බලපාන. කොහොමද ඒක මේ බාහිරේ සමාජ සාසනයට අභිවෘද්ධියට බලපාන්නේ කියලා. ඒ නිසා සීලය රැකෙනකොට රකින්නක උත්සාහ කරනකොට සමාජයෙන් එක විදිහක චෝදනාවක් එනවා. ඒ සිල්වතා සමාජයෙන් පැත්තකට ගිහිල්ලා අරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශූන්‍යාගාරගත වෙලා සීල ශික්ෂා ප්‍රඥා ශික්ෂා රකිමින් ඒ ගත කරන ජීවිතයේ තනියම නිවන් දකින්න ගන්න ප්‍රයත්නයක් කියලා හැම වෙලාවෙම අරණ්‍ය ගත වෙච්ච සංඝයාට චෝදනා තියෙනවා. මේ බාහිර සාසන ගැන බලන්නේ මොන වුණත් එකයි තනියම නිවන් දකින්න හදනයි කියලා. ඒක බුරුමෙදිත් මට ඇහිලා තියෙනවා. මෙහෙදිත් ඇහිලා තියෙනවා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මේ වෙලාවේ මේ එළිය සමාජයේ වැඩ කරන්න බැරි නිසා නොදැනුවත් නිසා කැලේට රිංගනවා අය. එහෙම නැත්නම් තනියම නිවන් දකින්න හදන අය කියලා මේ සිල්වන්ත වීම සඳහා අවංක ප්‍රයත්නයක් යොදන කෙනාටත් බාහිර සමාජයේ චෝදනා තියෙනවා. දෙක බාහිර සමාජයට ඉන්න ගියාම සීලය රකින්න අමාරුකමකුත් තියෙනවා. ඊටාත්ම දුෂ්කරයි. තිත්‍ය තිත්‍ය සංවාසක, තිත්‍ය තිත්‍ය තාපක, රාජරාජ මහා මාත්‍යත් අසුරු කරනවා නම් අනිවාර්යයෙන්ම සීල පිළිපදිනවා. ඒක දරුවචනන්සේ දේශනා කරලා තියෙන දෙයක්. ඉතින් මේ දෙක මැද අද අපි ඉන්න මේ සංකර සමාජයේ මේ තියෙන භාවනා ප්‍රබෝධයත් එක්ක අපිත් එක්ක භාවනා කරන විනය ගැන දන්න විඤ්ඤූ සබ්‍රක්‍මචාරීතු. කියන්නේ ඥානයක් ඇත්තා වූ ප්‍රඥාවන්ත අපේ සබ්‍රක්‍මචාරීන් වහන්සේලා සමග භ්‍රක්‍මචර්ය හැසිරෙන ඇත්තෝ මට සීලෙන් අපවාද කියනවාද උපවාද නගනවාද කියන එක අපි නිතරම අවදීන් ගත කරන්න ඕන. ඉතින් ඒ ගත කිරීම තමයි ඔය තුන් මාසයක් වත් සමාදන් වෙලා වස් පවරන වෙලාවේ අපි අවිත් එක්ක එකට වස්වසපු අපි සබ්‍රහ්මචාරින් වහන්සේලාට කියනවා දිත්තේනවා සුතේනවා පරිසංකායවා වදන්තු මං ආයස්මන්තෝ පස්සන්තෝ පටිකරිස්සාමි මම ඔබ වහන්සේලාත් එක්ක මාස තුනක් එකට හිටියා ඔබ වහන්සේලා මාත් එක්ක මේ ගත කරපු ජීවිතේ මගේ වැරද්දක් දැක්කා නම් හෝ මගේ වැරද්දක් ඇහුවා නම් හෝ වැරද්දක් සැකහිතුණා නම් කරුණාකරලා මට කියන්න මටත් ඒ දැකීම තියෙනවා නම් ඒ ඇහිීම තියෙනවා නම් ඒ දැනීම තියෙනවා නම් මම පොරොන්දු වෙනවා ආයති සංවරේ පිටන බවට ඉතින් මම වස්තුන හතරක් ගත කරලා තියෙනවා බුරුමේදී ඉතින් හැමදාම වස් සමාදන අවසානයේ වස් පවාරණ අවසානයේ තේල් විශාලම දවසක් මොකද ඔය අභිධර්මයේ තලකන බුරුමේ ඒ වස් පවාරණ දවස් නැත්තම් වස් හාරමාත ඉවර වෙනකොට අභිධම්ම ඩේ කියලා අභිධම්මනේ කියලා මේ සරුවචනාංශේ තුසිතපුරේ ඉඳලා බහින දවස කියලා ඒකට අභිධර්මයට ගොඩක් සලකන්නේ. ඉතින් හැමදාම අර මේ ප ဋ ාහණේ හත් දවසක් දේශනා කරලා විශාල උත්සවයක් කරනවා. ඒක නිසා මේ දවසට හරියට සලකනවා. ඒ සලකනට හැමදාම මේ මං හිතපතන මේ පුරුමේ පඬිස්සවාංශ කියනවා මේ ලෝකයේ ස්වාධීනව ජීවත් වෙන කෙනෙක් Taman එක්ක සමව හැසිරෙන කෙනෙක් ළඟට ගිහිල්ලා ඔක්කො ටිකෙන් වාඩි වෙලා අවසරයි සබ්‍රක්‍මචාරින් වහන්සේ මං කළ දෙයක් හෝ කී දෙයක් හෝ නැත්තම් මං කළ දෙයක් පිළිබඳ සැකයක් තියෙනවා කරුණාකර මා කෙරේ කියන්න කියන එක තමයි මනුස්ස ශිෂ්ටාචාරයේ ඉහළම දේ. ඒක අද ලෝකේ ඇත්තෙම නැහැ. ලෝකේ තියෙන්නේ පව්වසාගෙන ජීවත් වෙන ලෝකයා. ඒ වෙනුවට මේ බුදුහාමතුරු අපිට වැදගත්ම දේ විදිහට පවාරණයක් දෙනවා. තමක හැසිරුණ කෙනා තමයි බුදුන් වගේ අපි සලකන්නේ. සංඝයා වගේ සලකන්නේ. විනයාචාරින් වහන්සේගේ සලකන්නේ කියනවා තිට්ඨේනවා සුතේනවා පරිසංකායවා වදන්ත මං ආයස්මන්තෝ පස්සන්තෝ පටිකරිස්සාමි. ඉතින් මේ වාක්‍ය ලොමු දැහ ගන්නවන සුළුයි. මේ ජීවත් වෙන ලෝකේ අපි වගේම භ්‍රමචර්ය රකින්න කෙනෙක් ළඟට ගිහිල්ලා උක්කුටිකෙන් ඉඳලා වැඩිමහල් කෙනා බාල කෙනාටත් කියනවා. බාල කෙනා වැඩිමහල් කෙනාටත් කියනවා ඔබ වහන්සේලා තමයි මාව බේරගන්න ඉන්නේ. දැක්කද? ඇහුණද? සැක හිතුවද කරුණාකර මට කියන්න. ඉතින් මේක කියන තරමට අවුරුදු 2600ක් අපි වෙනකන් ඇවිල්ලා තියෙනවා සාසනේ. බොරුවටත් කියන ඕක. ඔකේ බරපතලකම දන්නේ නැතුව. නමුත් ඒක හරියට දැනගෙන කියනවා නම් අපි දක්වා මේ අවුරුදු 2600ක් ගේන්න අපේ ආචාර්ය પરම්පරාව මොන තරම් කැක්කමකින් මොන තරම් හැංගීමකින් මේක අපේ කරේ ගෙනත් දීලා තියෙනවා. ඒ දවස්වල වෙනකොටත් ලංකාවට ලංකාව ගැන බැලුවොත් විදේශ ආක්‍රමණ තිබුණා, බැමිණිටියා සහාය තිබුණා, කරකොල සෑය තිබ්බා. ඛණ්ඩ නැහැ, බොණ්ඩ නැහැ. ඒත් තාමත් තව කෙනෙක් ළඟට ගිහිල්ලා කියනවා, "ඊටාම මාරයෙන් Brahmacharya රකින්න, විනය රකින්න, බණ භාවනා කරනවා. අනේ ආයස්මතුන් වහන්සේලා මං ගැන දන්නවනම්, ඇහුවා නම්, දැක්කා නම්, සැක හිතුණා නම් කියන්නේ කියලා." ඉතින් මේ සහෝදරකම ඒක තමයි සංඝ කියන වචනෙන් අදහස් වෙන්නේ. අපිට මේක තාම දකින්න හම්බ වෙනවා ලෝකේ. තාමත්ම දුර්ලභ දර්ශනය. එහෙම නැත්නම් මිනිස් ජීවිතයේ තියෙන ආශ්චර්යමත් සංසිද්ධිය. අපි එකිනෙකා එකිනෙකාගේ අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ උත්හාපනේන එකිනෙකාට වචන කතා කිරීමෙන් සහ එකිනෙකා එකව සුවත බීමෙන් අපි යනවා මිසක් අපිට සලපඩදාරි දෙවියන් ආන්සේ ළඟදී මේනවයි කියලා බෝඩ් ගහන්න බෑ එතෙන් බුදුහාමුදුරු ළඟදී ඇවිල්ලා අපිට කෙවිතක් තියාන පිටිපැත්තෙන් තලලා දක්කයි හරක් දක්කන වගේ දක්වන්නේ නැහැ. දක්වනවා. දක්කන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. දක්වනවා. ඉතින් ඊට පස්සේ අපි ඒකට උරදීලායේදී කටයුතු කරනකොට කොච්චරක් අපි සබ්‍රක්‍මචාරින් වහන්සේලාගෙන් අනුපදන ආහඬ සබ්‍රක්‍මචාරින් වහන්සේලාගේ උපවාදන ආහඬ දිවා රාත්‍රී යෙදී ගත කරනවා විතර අප වෙන ජීවිතයක් කැප වෙන ජීවිතයක් මේ ලෝකේ නැහැ. හිතේ විලංගුවේ දාලා ජේල් ගාඩ් දාලා කටු වැටවල් ගහලා කම්බි කුරුවසේ තියනව නෙමෙයි. සීලේ නැති කෙනාට ඒටත් හපන් හැබැයි. සීලේ නැතුව මේ බුද්ධ භෝගේ වළඳන කෙනාට මේ සංඝයාට දෙන දේ වළඳන කෙනාට බුදුජානසී අග්ගිකන්දම සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා ඌිට මීට වැඩිය හොඳයි ඔය ගිනි කුලියක් බීපල්ලා කාපල්ලා කිය. ගාත් දාගත්ත ගමම පුච්චගෙන පටින් පල්ලෙහින් යනවා. මොකද මේක වෙන් කළා තියෙන්නේ එහෙම කෙනෙකුට. නමුත් කාට හරි එහි උදයක් බුදුරජාණන්සේ මේ දේශනා කරන මේ දුක්සහිත සත්‍යයට තවත් දුකක් දෙන්න නෙමෙයි. මේක තේරුම් අරගෙන හැදෙන්න. ඒකට කියන්නේ සාසනයේ තියෙන ආයති සංවරය කියලා. මත්ෙහි පිරිසුදු භාවයේ සඳහා. ඉතින් යම් තැනක යම් කිසි කෙනෙක් තවත් සබ්‍රක්‍මචාරින් වහන්සේ නමක් දැකලා ඇවැත්නි මම වැරද්ද වැරද්ද වශයෙන් දැක්කා. මට සමා වෙන්න මං ඉදිරියේ මායති සංගරේ පිහිටනවා කියලා කිව්වොත් බොක්කෙම කියන්න ඕනේ හැබැයි. ඇත්තෙම කියන බුදුන්ස කියන එක තමයි සජීවී ශාසනය කියන්නේ කියලා. සජීවී ශාසනය තමයි තව කෙනෙක් තමන්ගේ වැරද්ද දැකලා තව කෙනෙක් ළඟට ගිහිල්ලා ඒ වගේම සක්බ්‍රහ්මචාන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා කියනවා අච්චං අච්චේතෝ වැරද්ද වැරද්ද වශයෙන් මම දැක්කා මට ආයසුතුන් වහන්සේ මම ආයිති සංගරේ පිටිනවා මට සමා වෙන්න ඒ කියන්නේ මේ වැරද්ද කරපු එක්කනාගේ පාර්ශව කරුවට නෙමෙයි. තවත් සිල්වන්ත භික්ෂුවක් ගහවට. එච්චර වටින දෙයක් ශාසනය ඇත්තේ නැහැ. ඉතින් එතෙන් අපි නිහතමානී වෙනවා නම්, එතෙන් අපි අහිංසක වෙනවා නම්, චපල වෙන්නේ නැතුව අව්‍යාජව කතා කරන්න පුළුවන් නම් අපිට පුළුවන් අපේ ශාසනේ අපි අපිට පුළුවන් මේ ශාසනේ නගා හිටවන්න හැබැයි Tamange වැරද්ද ප්‍රමාණ කරගන්න ඕන. ඉතින් ප්‍රමාණ කරගන්න බැරුව නිකන් ආපත්‍ය දේශනා කරලා ඇති වැඩකුත් නැහැ. දැන් තියනවාට ආපත්‍ය දේශනා කරන එක නෙවෙයි. වැරද්ද දැනගෙන කියනවනම්. ඉතින් ඒක ඒ සරුවචනාංශේ පුක්කුසාති රයිතුමා ගීගෙන් අතහරින කතාව දැකලා සරුවචනාංශේ මගට යනවා ඒ පුක්කුසාති හම්බ වෙන්නේ. ඒ කියන්නේ බිම්බිසාර රජුගේ යාළුවෙක් රජකම් කරනවා. දෙන්නම රජකම් කරනවා. ඒ දවසක් පුක්කුසාති රජුරෝ හොඳම සලු දෙකක් බිම්බිසාර රජුරන් දෙව්වා. ඒලා කිව්වා මේ අපේ රටේ තියෙන හොඳම දෙයක් මේ රාජකීය පඬුරක් කියලා. මේක විවෘත කරන්නයි කියලා රාජ සභාවේ. ඉතින් රාජ සභාව කන්දල විවෘත කරන ඉතින් විශාල තාමසියුම් දැන් කාලේ කියනවා නම් කසීසලුවක්. බිම්බිසාර රජුර කල්පනා කරා මම දැන් මොනවද කියන්නේ මෙයාට කියලා. යාළුවට දෙන්නේ කියලා. ඊට පස්සේ රම්පත්තිරුවක් අරගෙන දිව්වා බුද්ධෝ ලෝකේ උපාදෝ කියලා. බුදුන් ලෝකේ පහළ වෙලා කියලා සීල් එකක් තිබුණා. සීල් එක තියන්නේ කොහොමද? හක්කර තියලා හපනවා රම්පත්තිරුව. එතකොට දත් වලට වදින වැදිල්ල සීල් එක තමයි. එම්බෝස් කරන්නේ එහෙමයි ඒ කාර්යය. රජ්ජුරෝ හක්කට තියලා හපනවා රම්පත්තිරුව. එතකොට අර රජ්ජුරෝ දන්නවා මේක කාගවත් යක් නෙවෙයි අසවලාගේ සීල් එක ගහලා තියෙන එක. ඔය තමාට රිලව් වෙවිලා අපේ දියුරු වලත් එම්බෝස් කරලා යනවා වෙලාව. කරෝගගේ තමයි උමුත් අසන ගහනවා. ඒ වගේ කරලා ගිහිලා කෙනා කවුරුත් නැති තැනක සිව් මර්ධිරු කවුලිය උඩටම ගිහිල්ලා මේක විෘත කළ බලන්නේ කියලා. ඉතින් ඒ පුකුසාති රජුරෝත් පාදේශීය රජ කෙනෙක් විවේකී ඉන්න වෙලාවේ මේක දිගහැරලා බලපුවාම ඇඟ කිලි පොළනවා. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලාලු. ඒ වෙලාවම තීන්දුව කරන මම මේ පායෙන් බහිනවා. කාටවත් කියන්නේ මැටි පාත්‍රයක් ගෙන්න ගත්තා, සිවුරක් ගෙන්න ගත්තා එළියට බැසා. බඳලා පාත්‍රයේ සිවුරේල පෙරව ගත්තා, පාත්‍රේ කරේ දාගත්තා. දැන් යනවා බුදුන් දකින්න. බුදුන් කියන්නේ කවුදද කළුද සුදුද දන්නේ නැහැ. හැබැයි පුදුම සද්ධාාවක් හරියට අපේ අනාථපිණ්ඩික සිටුතුමා වගේ යනකොට බුද්ධජානනාංශ මේ පැත්තෙන් යනවා. යනකොට බොක්කු සාති ඇවිල්ලා වළං මඩුවක වළං වේලන තැනට ගිහිල්ලා කියනවා ඒ වළං අයිතිකාරයට ඒ මඩුව අයිතිකාරයට ඇවැත්නි මම මේ ගමනක් යන කෙනෙක්. මට අද රාත්‍රියේ ඉන්න තැනක් නැහැ මට වළං මඩුවේ ඉන්න කැපනම් කරදරයක් නැත්තම් දෙන්න ඊට පස්සේ කෙනෙක් සෝන්ච ඊට වෙඩි නම් පහසුකම් දෙන්න බෑ ඔබ වහන්සේට ඒක හොඳ නම් මේකේ ලගින්නේ කියලා. ලැබුම් ගන්නයි කියලා. ටික වෙලා ගිහලා දැන් බුදුරජාණන් වහන්සේත් එනවා. ඇවිල්ලා අතෙන්දම ඇවිල්ලා අහනවා. ඇත්තනේ මේ බලන් මඩු කාර්යයෙන් කුඹලගේ මාත් මේ ගමනක් යන කෙනෙක්. දැන් රැබෝ වෙලා ඊට පස්සේ කියනවා මට ෂුවර් නෑ ඇතුලේ උවිට ඉස්සලා ආපු ශ්‍රමණෙක් ඉන්නවා. එයා බොහොම විවේකයට කැමති කෙනෙක්. හැබැයි ළමාට එයා අකමැති වෙන්න ඉඩ තියෙනවා. කැමැති නම් ඒකේ නයින් අහලා ඉන්නේ කියලා. දැන් බුදුරජාණන්සේ කියලා අර බුක්ක ධාති කියන දැන් රජුරෝ දැන් ඉති ශ්‍රමණ රූපෙන් ඉන්නේ ඊට පස්සේ කියනවා මටත් බලංකාරය නම් අවසර දුන්නා. ඔබ වහන්සේට කරදරයක් නැත්තම් හොඳයි ඔය තියෙන්නේ ඉදිරි මගේ නෙවෙයිනේ අම්බලමේ ඉමු. ඉතින් රෑ ඉන්න ගම බුදුරජාණන්සේ නිකන් ඇහුවා නිකන්. යහනේන විස්තර දන්න ගමන් මේ පැවිදි වෙලා ඔව් කවුද ගුරුන්නාන්සේ? ගුරුන්නාන්සේ ශාක්‍ය මුනිෙන් දෙන්නාන්සේ ගෞතම සරුවච්චන් ආංශේ දැකලා තියෙනවද? නැහැ. අහලා තියෙනවද? නැහැ. පැවිදුනේ මම උන්වහන්සේ වෙනුවෙන් මම මේ යන්නේ උන්වහන්සේ හම්බෙන්න කියලා. බුදුන්සේ කියනවා මම මේ අපි හිත උදේ වෙනකන් ඉන්ඩෝනෙසියාව මම බන් ටිකක් කියන්නද කියලා. දැන් මේ විකුණා ගන්න හැටි පොළට බඩු දාන හැටි ටිකක් වෙලා ගියාට පස්සේ කියනවා කමක් නැහැ කියලා. මෙයා දන්නේ මේ කවුද කියන්නේ කියලා. බන කියාන යනකොට තේරෙනවා මේ යන්න හැටි වෙනස්. කවදාකවත් තාපු නැති බනක්. ටික වේලාවක් යනකොට සැකයක් පහළ වෙනවා මුන් වහන්සේද සරුවච්චන් වහන්සේ කියලා. එතකන් කතා කරේ ආවුසෝ වාදෙන් මචං මචං කියලා කතා කරේ අපේ පැත්තෙන් කියනවා. සරුවච්චන් මොනක්වත් කිව්වේ නැහැ. බනහනෝනේ. අහගෙන ටික වේලාවක් යනකොට මට තේරෙන පටන් අරගත්තා දැන් කෙලින්ම ධර්මයේ සත්‍ය ධර්මයේ ඇහෙන්නේ මේ පුද්ගලයා එසේ මෙසේ කෙනෙක් වෙන්න බෑ කියලා වැඳලා කිව්වා. මම ඇතින් වැරද්දක් වුණා නම් සමාවෙන්න. ඔබ වහන්සේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. කියන්නේ ඕනම කෙනෙක් භාවනා කරපු කෙනෙක් බණ කියනකොට පොට්ටේකට උනත් පේනවා. ඒක අය කවුරක්වත් කියලා දෙන්න ඕන ගමන් නැහැ. මේක තේරිච්ච ගමන් මං කරපු වැරද්දට මං සමා වෙන්නේ කියලා පුක්කු සාති බුදුරජාණන්සේ ඉදිරි පිට වැඳලා සමායි. ඒක බුදුන්ස කියනවා පුක්කු සාති යම් කිසි ශාසනයක යම් කිසි කෙනෙක් වැරද්දක් දැකලා සමාව කරගෙන ආයති සංවරේ පිහිටනවා නම් එයා තමයි ශාසනය කරන එකන. ඒක තමයි සජීවී ශාසනය. නිසා ආයති සංවරය තමයි අපි කරන්න ඕනේ කියලා ඒ පුක්කු සාතිට එතනදී මගේ පැවිදි උපසම්පදාව සහතික වෙනවා. ඒකලා කියනවා මම කැමැතිම මගේ මුළු ශාසනෙම කැමැතිම දේ තමයි වැරද්ද දැනගෙන <clears throat> වැරද්ද හෙලි කරන එක. අපි පාපොච්චාරණය කියලා එකක් කරන්නේ. පාපොච්චාරණයක් කෙරුවොත් උසාවියක වුණත් නඩුකාරයා දෙසරයක් කල්පනා කරනවා. නඩුව යන්නේ නිවැරදි කාර්යය කිව්වොත් විතරයි. නමුත් තැනකට ගිහිල්ලා පාපොච්චාරණය කරුවට පස්සේ නඩුකාරයට අමාරුයි උපරිම දඬුවම් දෙන්න. දැන් පාපොච්චාරණය කරන වෙලාවත් එක තමයි යන්නේ. ඉතින් ඒක නිසා මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව මේ අත්තානුවාද බය පරානුවාද බය කියලා මේ අනුන් ඉදිරිපිට තමන් තමන්ට නොගැලපෙන දෙයක් කරලා එහෙම නැත්නම් ජීවිතගත තීලයේ කඩාගෙන ගත කරනකොට අනිත් අයගේ රොස්පරස් වලට ලක් වෙනවා නම් ඒක නට අනිවාර්යයෙන්ම පශ්චාත්තාපය හිතට එනවා. ඒකට අත්හනුවාද බය කියලා කියනවා. මට බඩ දන්න ගන්න ටීම් කියනවා. මම මේ ගැළපෙන තැනක නෙවෙයි ඉන්නේ කියේ. ඒ තමයි ඉස්සල්ලාම මේකට කියන්නේ ඇතුළතින්ම දෙස් දෙන්න ගන්නවා. ඒක වහගෙන හිටියා දෙක තමයි පරානුවාද බය. ඥානවන්ත ඇත්තෝ කෙලිම දොස් කියනවා. බනට කියනකොට මං කියන්නේ හැදිච්ච gedara නැහැදිච්ච එකයි කියලා බයින. මෙච්චර ලස්සනට සාසනයක් කරන්න පුළුවන්කම තියේදී මේ නරක වැඩ කරනවා. ඒ නිසා මෙච්චර හැදිච්ච තැනක නැහැදිච්ච එකයි කියලා බයින. ඉතින් මේ අර Tamange අත්තානුවාද බය කාගෙන ඉන්න කෙනාට මේ පරානුවාද බය ඇහෙනකොට තමයි මල පණින්න ඉඩ තියෙනවා. ඇතුලේ නෙවෙයි පිටිමුත් එනවා. නමුත් මේ දෙකෙන්ම මේ පුද්ගලයාට එන තැවීමට බුදුහාමුදුරෝ සෑහෙන ප්‍රදේශයට වග වෙනවා. එයා අසරණ කරන්නේ යාට මේ වැරද්ද උනේ මගේ සාතනේ. ඒ මනුස්සයා පැවිදිුනේ මගේ සාතනේ. ඔක්කොමල දොස් කියනවා. එයාත් දොස් කියා ගන්න. බුදුජානනාංශයකට පිළියම් ක්‍රම දේශනා කරන තමයි විනයක් දේශනා කරලා තියෙන්නේ. ධර්මයක් දේශනා කරලා තියෙන්නේ. ඉතින් එන්නේ මේ කතාවල් සාමාන්‍ය බාහිර සාසනේ ඇහෙන්නවත් නැහැ. හැබැයි භාවනා කරගෙන යනකොට මේ පැත්තට අපි අපිට හම්බ වෙන අතිරේක ලාභයක් විදියට. ද්වේමේ බික්වේ පරියායේන තථාගත සම්මා සම්බුද්දස දේශනා භවಂತಿ කියලා සූත්‍රයක් තියෙනවා මේ ඉතිවුත්තක පාළි. උත්තං හේතම් භගවා ද්වේමේ ද්වේමේ පරියායේන ද්වේමේ ආවතෝ පරියායන තථාගතස්ස ධම්මදේශනා භවಂತಿ බුදුචානන්සේගේ දේශනා දෙයාකාරය වෙත්නි කියලා ආනන්ද හඳුරු කියනවා. ඒක හොඳටම තේරෙන්නේ මේ කෙලෙස් සයින් කරන්න යන කටයුත්තේදී තමයි එහෙම නැත්නම් කියනවනම් සත්තානම් විසුද්ධියා කියන කටයුත්තේදී අත්‍යවශ්‍ය කොටසක් ඒක. ඒක දන්නේ ওই විඤ්ඤූ සබ්‍රක්‍මචාරීන් වහන්සේලා හැර කට කහනවට කතා කරන මිනිසුන්ට ඒක තේරෙන්නේ නැහැ. ඒක නිසා යෝගාවචරයව පිස්සු පිහට්ටෝ කියන දේවල් අහගෙන වැඩ කරන්න යන්න බෑ. ලෝකේ ඉන්න හරියක් ඉන්නේ පිස්සු පිහට්ටෝ. කටමැත දොඩවනවා. දැන් සරුවචනංශ කියනවා කවුරු කියන දේද අහන්න ඕනේ. කෝකද Taman චෝදනාවක් විදියට නිකන්. විහපත් චෝදනාවක් විදියට ගණන් ගන්න. අන්න ඒ කරගෙන යනකොට අද භාවනා කරන කෙනෙකුට සීලේක ඉඳද්දි වුණත් මයිලඟ සීලේ නෑ කියලා දෙස් දෙන්න පටන් ගත්තොත් මොන කෙනෙකුටවත් බේරන්න බෑ. ඒක අත්කලමතාන යෝගී ඉන්න කෙනාගේ හැටි. දැන් නිතරම Tamanට දෙහිති ගන්න. ඉතින් සමාට වහ කරනවා. එතන වෙන කෙනෙකුට ගහනවා. මරනවා. සීමාවක් නැහැ. ඉතින් ඒ කෙනාට උපේලා සපේලා උත්තරයක් දෙනවයි කියන්නේ ඊට වැඩිය මේ ප්‍රශ්නේ විසඳපු උතුම් කෙනෙක් ඉන්න ඕන. ඒ වගේම අනුන් මට දොස් කියනවා ඇති. හේතු ඇතුව නැතුව එහෙම නැත්නම් සාධන නාස්තික විවේචනයක්ද මේ කරන්නේ ආස්තික විවේචනයක්ද නෑ අර දැවෙන කෙනාට කොයි දෙකම තැවෙනවා නෝ සර්වඥාන්ති කියන්නේ ආස්තික විවේචනයක් නම් බාර ගන්න නාස්තික විවේචන අල්ල විශ්කොල දාන්න නාස්තික විවේචන ඕන කෙනෙක් ඕන කෙනාට කරනවා ඒවත් එක්ක අපිට යන්න බෑ ඒකට යාට තියෙන්න බෑ යම් කිසි මිනුම් දණ්ඩක් මේ කවුරු මොන ආඩපාලි කිව්වත් මම බාර ගන්න ඕනේ කෝකද කියලා අන්න ඒක කරනකොට ඒක සම්බන්ධව යහ මිනුම් දණ්ඩක් එහෙම නැත්නම් පුලුල් මිනුම් දණ්ඩක් නැත්නම් සම්‍යක් මිනුම් දණ්ඩක් කරන්න පුළුවන් වෙන්නේ භාවනා කරන මනසකට විතරයි. හිත අවුල් වෙලා ඉන්න වෙලාවේ ඕන කෙනෙකුට පිස්සු පිස්සු ඇද්දලන්න පුළුවන් අපට. ඒ වෙලාවේදී මේ මනස හොඳ කිරුවත් පිස්සු වැටෙනවා නරක කිරුවත් පිස්සු වැටෙනවා. මොකද Taman Taman පිළිබඳව අව탁සීරුවටපත් වෙච්ච කෙනාට අද බටහිර මානසික විද්‍යාවේ තියෙන වෛද්‍ය උපක්‍රම කියලා දැම්මත් නතර කරන්න බෑ. අන්නේ එයින් එහාට ගිය කතාවක් වෙනවා භාවනා කරනකොට. ද්වේමේ භික්කවේ පරියායන තථාගතස්ස භවಂತಿ අච්ඡං අච්ඡේතෝ පස්සත අයං පඩම ධම්ම දේශනා අච්ඡං අච්ඡේතෝ දිස්සා තත්ත නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡත අයන් ဒ ුතිය ධම්ම දේශනා මහණෙනි වැරද්ද වැරද්ද වශයෙන් දකුව මේක තමයි බුදුරජාණන් වහන්සේ කියන පළවෙනිම දේශනාව දෙක තමයි වැරද්ද වැරද්ද දැක්ක වශයෙන් දැක්කට පස්සේ ඒකට තව අතහැරපන් අයින් වෙයන් ගැලවියන් ඉතින් ඒ නිසා අපිට වැරදිලා තියෙන මේ එකේ වැරද්ද වැරද්ද වශයෙන් දකින්නකොටම අපි වහ කාලා ඉවරයි වැරද්ද වශයෙන් දකින්නකොටම අපි පශ්චාත්තාප වෙලා ඉවරයි අපි ඉන්නේ සාසනයක බව බුදු කෙනෙක් ඇවිල්ලා මේකට සාධනීය උත්තරයක් දෙන්න බව වැරද්ද වශයෙන් දැක්කට පස්සේ තමයි කලබල වෙලා බෑ කල යුත්තක් තියෙනවා. අච්ඡං අච්චේතෝ දිස්වා තත්ත නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡත. ඉතින් ඒකට වැරද්ද නොදක කරන්න බෑ. එහෙම නැත්නම් කිව්වොත් එහෙම ගෙදර ඉන්න ගෑණිට ලෙඩ තියේදී ගෙදර මිනිස්සයා ගියාට බෙහෙත් දීලා හරියන්නේ නැහැ. ඊතර මංසගේ අතාලලා නාඩි බැලුවට ගෑණිගේ එළිය අහුවෙන්නේ නැහැ. ගෑණි මේ යන්න ඕන. ඉතින් ඒ වගේ කාටද පුළුවන් වෙන්නේ භාවනා කරනකොට අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් නෝප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පග්ගණ්ණාති පදහති. මේ ඊගාවට මතුවෙන චිත්තක්ෂණයේ නෝපන් අකුසල් නොයිපද වීම පිණිස පළවෙනිම සම්‍යක් ප්‍රධාන වීර්ය කරන එක තමයි අපි මේ සතිය පිටනවා කියලා කියන්නේ. සතිය ඉන්න වෙලාවේදී අපිට සාහතිකයක් හම්බ වෙනවා. අලුතෙන් කෙලෙස් හස් වෙන්නේ නැහැ. මොකද මේ චිත්තක්ෂණ අපි ඉන්නේ මධ්‍යස්ථ අරමුණක. අපි ඉන්නේ උදාසීන අරමුණක. ඒක නැවත නැවත එනවා. අපි ඒකම හිත යෙදීමෙන් අපි හිත නිර්මලව පවත්නවා. මෙන්න මේ தත්වෙට ගිය කෙනා තේරෙනවා දැන් එනේන චිත්තක්ෂණේ මම අලුතෙන් කෙලෙස් හස් කරන්නේ. ඒකට හේතුව මට සතිය වැටහෙනවා. වර්තමානයේ ඉන්න බව තේරෙනවා. දැන් මම උපරිම උත්සාහ කරනවා එන්නේ එන චිත්තක්ෂණේ සතුටුමත් කරන්න. නමුත් ඒ වෙලාවේදී වෙච්ච අකුසල් වල විපාක වාරෙන්න ඉඩ තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා සතුටුමත් වෙනකොට මට මැස්සෙක්වත් අහන්න බෑ, කැස්සක්වත් දෙන්න බෑ, වැස්සක්වත් දෙන්න බෑ, මට කෙලින්ම යන්න ඕන වෙනවා කියලා හිතනවා. හිතුවට වෙච්ච අකුසල් වල ශේෂ අකුසල් මෙනවනේ. ඒතකොට එයා ඒකට ඒක පිළිබඳව ප්‍රകൃතියෙන් කල්පනා කරේ නැත්නම් uppannānaṁ pāpakānaṁ akusalānaṁ dhammānaṁ pahānāya චන්දං ජනේති වායමති විරියං ආරවති චිත්තම් පග්ගන්නහති කියලා දැනටමත් කරන ලද අකුසලවල විපාක වාර එනකොට ඒව ඇතුලේ දැනට තියෙන අකුසල් අන්න ඒක නැති කිරීමට මේ අකුසල ඡන්දයක් ඇති කරගන්න අර වගේම චන්දං ජනේති වායමති විරියං ආරපති චිත්තම් පග්ගණ්ණාති පදාති. ඒකට යා මේ වැරද්ද වැරද්ද වශයෙන් දකින්න eBay. මේ මගේම පරණ කරපු අකුසල කර්මයකට මට කොන්දේ අමාරුවක් ඇවිල්ලා තියෙනවා. මට මේ ඉන සද්ද රුස්සන්නේ නැහැ. මට විශාල හිතවිලි එනවා. මම හිතනව නෙවෙයි. වැරදියට පාඩල කොන්දේ අමාරු කරනව නෙවෙයි. සද්ද අහනව නෙවෙයි. නමුත් සද්ද එනවා. කොන්දේ අමාරු දැනෙනවා. හිතවිලි එනවා. මේක තමාට කර්ම දෝෂයක් වෙන්න ඇති. මේකට හිත නරක කරගන්න එපා. හිත නරක කරගත්තොත් අලුතෙන් කර්ම රැස් වෙනවා. විචි දෙයට නුරුස්නා ගතිය නිසා ඒ නිසා මේක තිබුණ පරණ මම කරපු දෙයක අකුසලයක් වෙන්නේ නැති උඹ ඉවසපන් ඉවසාගෙන යන් ඔහොම තියෙද්දි සද්ද ඇහෙද්දි වේදනා දැනෙන්නේ හිතවිලි එද්දිත් පුළුවන් ද සතිය පවත්තන්න. මේකට රොස්පරොස් නැතුව විනිශ්චය කරන්න නැතුව මනාපමනාප පහල කරන්න නැතුව ඒකට තමයි යෝගාවචරය කියන්නේ. ඉතින් එයා දැනගන්න ඕනේ මයිලඟ හිතේ දැන් තියෙන නුරුස්නා ගතියක් කියලා. ඒ නුරුස්නා ගතියට මට මම කෙරුවා කියන්නත් එපා. වෙන කෙනෙක් කෙරුවා කියන්නත් එපා. ඔය සරෝජ්ජන්සේ වැඩ ඉන කාලේ ඒ සැපැත් නුවරම මම දැන් රජගහ නුවර වෙච්ච එකක් අන්‍ය තීර්ථකයන්ට ලාභ සත්කාර නැති වුණා. නැති වෙච්චාම ඒ මිනිස්සු ගිහිල්ලා පාරේ ඉන්න හිතුවක්කාරින්න කතා කරලා කිව්වා පින්නපාතේ වඩන ආඳුන්න පුළුවන් තරම් කුණු හarpෙන් බැනපියාව. දෙන්න එපා මොනක්වත් පින්නපාතේ බෙදන්නත් එපයි කියලා. එක්කනේ දෙන්නේ කේම කුණු හරක් බැවන්නාට පහුගිය දවස් අපිට හග්ගෙඩි හග්ගෙඩි කිව්වා. ඊට ඉස්සෙල්ලා බණ්ඩාරනායක මරපු කාලේ සෝමපාල කියලා කිව්වා. ඉතින් එහෙම සංඝයාට තියෙනවා සෑහෙන නම්බුනාම වගේක්. පාරේ බහිනකොට. ඉතින්ගේ බැන්නට ඉතින් පින්නපාත ටිකක් ඔය හම්බ වෙනවා. හැබැයි විශාල වශයෙන් දිගටම චෝදනා කරනවා මේ අක්කු මේ කොයි දෝ ඉඳලා ඇවිල්ලි වෙලා කියලා අභූත චෝදනා කරනවා. ඉතින් ආනන්ද අමරණට හරි හිතට අමාරු. දේවතරය බැලුවා දෙහි බණ්ඩ බණ්ඩ බුදුහමරක් බයි. ආවල තමයි ලොක්ක ලොක්කයි ගෝලෝ තමයි වුන් දෙන්න බවුන්ට කණ්ඩාරි මේ කියලා ඉතින් මම නම් මේවා හිතලා කියන්නේ ඔම කියන්නේ ඇතිනේ පස්සේ ආනන්දහමතුරු ගිහිල්ලා කියනවා බුදුහාමුදුරන්ට අවසරයි ස්වාමීන් අපි යන්ද වෙන පළාතකට කියලා බුදුරජාණන් කියන්නේ එහෙම අවශ්‍යතාවයක් දැනෙන්නේ නැහැ කියලා දෙවෙනි සැරේටත් බයින දැන් ආනන්දහමතුරට මේ වැළඳුවාට මොකද හිතට හරිනේ මොකද මේ සර්වඥාන්සේට බයින දෙසරයක් ඇහුවා. ඊට පස්සේ තුන්වෙනි සැරේ ආනන්ද හැමතුගේ බුදුහාමරේව මොකද ආනන්ද කියලා. ඊට පස්සේ කිව්වා මේ මිනිස්සු වගේ බයිනවා ස්වාමීන් වහන්සේ. දිගටම ඉතින් ඒක අපේ සරුවචන්නාචර මේ බයිනකොට ඉවසන්න බෑනේ ආනන්ද හැමතුන් නිතරම බලන කෙනා. ඉතින් කිව්වා ආනන්ද දැන් අපි ගිය තැනදිත් බැන්නොත් ඕක දවස් 7කින් ඉවර වෙයි. ගණන් ගන්න එපයි කියලා බුදුසෙන්හන්සේ උදාන ගාතාවක් කියනවා ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටෝ නේවත්තනා නෝච පරංගහේ දහේ පරංගහෙය්‍ය පුසන්ති පස්සා උපදීන් පටිච්ච නිරූපදීන් කේන පුසෙය්‍යුම් පස්සා මේක කියන්නේ ආනන්ද හැමතුරන්ට නෙවෙයි මේ උදාන ගාතා හැබැයි ආනන්ද හැමතුර තමයි අහගෙන ඉඳලා දැන් අපිට කියන්නේ උදාන ගාතා සීමිර ප්‍රදේශයයි තියෙන මේ නවත් නවංග සත්තු සාසනේ උදාන කියලා ගාතරිත හරියව ලස්සනයි ඒක ධම්මපද ගාතාවලට වඩා බොහොම ගැඹුරක් තියෙන එකක්. ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටෝ. අපි ගමේ ඉන්නකොට අපිට හොඳ නරක, ඍතු ගුණ වෙනස්කම්, හිතේ වෙනස්කම්, ආහාර වෙනස්කම් නිසා අපිට ඡණ්ඩ බරසුකම් ස්පර්ශ කරන්න වෙනවා. අරණ්‍යයට ගියයි කියලා කිසිම අඩුවක් නැහැ. අරණ්‍යයට ගියත් ඒ අමාරුකම් ධරත පරිලාහ ගොඩක් වෙන පැවිදිුණක් තියෙනවා. නේව අත්තනා නෝච පරන්දහි මේක මම විසින් කරගන්නා ලද්දක් කියලා තමන්ට දාගන්නත් එපා වෙන කෙනෙක් කරපු දෙයක් කියලා ගන්නත් එපා ඒක කර්මානුරූපෝ එන එක දැන් මේ කරපු එකක් නෙමෙයි පරණ කරන ලද දෙයක ඒක නිසා මේ මම ඊළඟන ගත්ත දුකක් කියලා නැහැ ඒ වගේම අසවලා කෙරුවට ඒක කර්ම චක්‍රෙන් කරන දෙයක් නේවත්තනා නෝච පරන්දහි පුසන්ති පස්සා උපදීම් පටිච්චය පිටේ වනේ තියෙන මීමට තමයි පඳුර අමාරු. පිටේ වනේ නැතිවීමට පඳුරේ ප්‍රශ්නයක් නැහැ. අපි ස්පර්ශ කරන්නේ දුක් අපාපගේ උපදී සම්පත්‍ය වල හැටියට. අපේ ජීන තුවාලේ හැටියට තමයි ඉද්දෙන්නේ. නිරූපදින් කේන පුසෙය්‍යම් පස්සා උපදී නැත්තම් කවුරු බැන්නම්මකෝ. දැන් බුදුන් කියනවා මට එහෙම තැවෙන ගතියක් නැහැ, දැවෙන ගතියක් නැහැ. මට මගේ උපදී නැහැ. මට මේක මට බැන්නයි කියලා එන්නෙත් නෑ මේ අන්‍යදේශීය සාලිදියල මිනිසුන් බැන්නයි කියන එකක් එන්නෙත් නෑ ආනන්දට තාම තියෙනවා ආනන්ද හැමදෙරේ එතකොට සෝවාන් විතරනේ ඒ නිසා කියනවා ප්‍රශ්නයක් ඇති වෙච්චාම භාවනා කරනකොට ඉදපු ගමන් අනවශ්‍ය සද්දයක් ඇහෙනවා අනවශ්‍ය වේදනාවක් එනවා අනවශ්‍ය හිතවිල්ලක් ඇහි හිත ඇවිස්සෙනවා ඉතින් අපි අර හරියට භාවනාවෙන් ඒක මධ්‍යස්තව නැත්තම් තණ්හා මාන දිට්ඨිය වලින් තොරව බැලුවේ නැත්තම් අපිට හිතෙන්නේ කෑ ගහපු මිනිස්සයා අපිට විරුද්ධව කරදර කරනවා කියන. අපි ඒ ඒ මිනිස්සයව හදන්න හදනවා. එහෙම නැත්තම් අපිට හිත කය කය වේදනාවක් ආවොත් එක්ක විස බීජයක් ඇවිල්ලා වෙන්නේ නැති මේක අන්තභාගෙ වෙන්නේ නැති කියලා අපි මොකක් හරි ඒජන්ත කෙනෙක් හොයන්න හදනවා මේ ලෙඩේට නමක් දාන්න හදනවා. දාපු ගමන් ලෙඩේ දිග දුර යනවා. මේක සංසාර රෝගේ. කොයි එකාටත් යක්කම් පිපුරුම් තියෙනවා. නම දාපු දවසේ තමයි වෛද්‍ය ශාස්ත්‍රය අපෙන් කතා කරන්න පටන් ගන්න. නමක් දාපු නැති ලෙඩකට වෛද්‍ය ශාස්ත්‍රය අහුවෙන්නේ නැහැ. දොස්තර කියන්නේ ගීගමන් ටක් ගාලා අපිට නමක් දාන. දාපු දවසේලා ඌ දිවෙඩියා කාර්යය කියලා උට වෙනම නමක් වෙනවා. මේක මේක හයි ප්‍රෙෂර්. එදා ඉඳලා සදාතොත් මැරෙන ගමන් බෙහෙත් බෙන්න ඕනේ. දොස්තර ඇල්ලුවේ නැහැ නේ දිවැඩිය කියලා දිවැඩිය තිබුණත් එක නැත කාදත් මැරෙනවා. ඉවරයි. නම දැනිල්ලෙන් දැබිල්ලෙන් තමයි දැන් ඒක හරිම භයානකයි මානසික රෝගවල. දොස්තරලා නෙමෙයි අතර මේ කරන්නේ දොස්තරලා නෙමෙයි ඇමරිකාවේ ඉන්න 6 දෙනෙක් නැත්තම් බෙහෙත් කම්පැනිය දාන 6 දෙනෙක් තමයි පිස්සු නම් දාලා තියෙන්නේ ඔක්කොම ටික. ඒක ඒක මේක සීසොෆීනියා මේක බයිපෝලා මේක ડિප්‍රෙෂන් කියලා උන් එව්වට නම් දාලා එව්වට බෙහෙත් හදලා ඉඳපු ගමන් කියන මෙයා රෝග ලක්ෂණ ඊට පස්සේ රෝග කියලා හදලා ඊට පස්සේ හේන හම්බ කරILLක් හම්බ කරනවා. එමිසුත් පිස්සෝ ඒක වෙනම කතාවක්. හැබැයි පිස්සු කීප එකකින් හම්බ කරනවා. මේ නම දෙමිල්ලෙන් තමයි අපිට වේදනාවක් කාටවත් මේ වේදනාව කියනවා වෙනුවට ඒක වාත අමාරු පිත්ත අමාරු දෙම්ම අමාරු කියපෝ ගමන් පොලිමක් ඉන්නවා දොස්තරලයි නර්ස්ලයි වාතයට වෙදකම් කරන්නේ. ඒකකින් අහන්න උණ්ඩ වාතේ නැද්ද කියලා. නොමැරෙන වෙදෙක් ඉන්නවද කියලා අහන්න. එක වෙදෙක්වත් ඉතුරු නොවුම් මැරෙනවා. ඉතින් එමුන මොකද සුදුසුකම? දරුවචන් වහන්සේටත් ලෙඩ ආවා. ඉතින් ඒක නිසා අපි ලෙඩ මේ වෙච්ච දෙයට නමක් දාපු ගමන් ඇල්ලි අවුලා ඊට පස්සේ අපි මහලුවක් ඔක්කේ. මොන වේදනාවක් ආවත් මේක දාන්න මේක වේදනාවක්. සුඛ වේදනා දුක්ඛ වේදනා කියලා බුදුහාමුදුරුවෝ දෙකක් දීලා තිනවා නම් දාපු ගමන් ඔක්කොටම තියෙනවා වෛද්‍ය ශාස්ත්‍රයක් වෛද්‍ය ඉතිහාසයක් ඒ අනුව තමයි මාළු බාන්නේ කට්ටිය ශරීර වේදනත් ඔච්චරයි හිතට හිතවිල්ලක් ආවත් අපි යකට නම් දාන අතීත වේදනා අනාගත වේදනා රාග හිතවිලි දෝෂ කියලා හිතවිලි කියලා නිකන් පොඩි පොඩි පොඩි මල්ලට දාලා දාන එක මල්ලට දාන සද්ද ඇහෙනවා. ගායන සද්ද, පිරිමි සද්ද, එන සද්ද, යන සද්ද, බණින සද්ද, ස්තුති සද්ද ඔක්කොම එක මල්ලට දානවා. දාලා කියන්නේ තියෙනවා. ඒ මේ කතා කරාට මේ සද්ද කරන්නේ මට නෙවෙයිනේ, මට නෙවෙයිනේ ආමන්ත්‍රණය කරන්නේ. මේ වේදනාව ආවට මම ඉල්ලලා ගත්ත එකක් නෙවෙයිනේ. එහෙම නැත්නම් මේ හිතේ හිතවිලි ආට එකක්වත් හිතන දේවල් නෙවෙයි හිතන දේවල් නේ මේ ඔක්කොම අල්ලපනල්ලා ඇස්සේ මගේ අරගෙන ආපු චිත්ත ප්‍රවෘත්ති පිහිටුවගෙන යන්න බැරිද මම හදාගත්ත මේ වෙනකන් ගෙනෙවූ සතිය ගෙනියන්න බැරිද? එතකොට යා කරන්නේ දැනටම තමයි ළඟ තියෙන එnde ඉඳ තියෙන මේ කෙලස් තීබිදී තිබියදී වෙද්ද සතියදී සද්ද තීසියදී පුළුවන් තරම් දී ඇටින් ගින්දර ගෙනියන්න වගේ අර සත්තරාව ගෙනියන්න හදනවා මිසක් ඇයි මට සද්දාවේ ඇයි මට හිතවිලි ආවේ ඇයි මට වේදනාවේ කියලා හිතන්න ගිය ගමන් මාර්ගපාක්ෂිකයි මේ කල්පනාව තන්නේ කරම භා විපස්සනාට විරුද්ධ දෙයක්. එන එක නම් ස්වභාවය. ඒක කරන්න දෙයක් නෑ. නමුත් ඒකට පොහොර දාන්න එපා. ඒකට කැම දෙන්න එපා. ඒක තියෙද්දි තව එක චිත්තක්ෂණයක්. තව එක හුස්මක්. තව එක පියවරක්. ඉදිරියට තියන්න බැද්ද කියලා බැලුවොත් uppannānaṁ pāpakānaṁ akusalānaṁ dhammānaṁ na uppādāya නෑ පහනාය මේ දැනට මන් තේරෙ තියෙන වේදනාව තියෙද්දිම සතිය පවත්තන. එක චිත්තක්ෂණය. දැනටමත් තියෙන හිතේ වික්ෂිප්ත භාවයේ තියෙද්දි මන් දන්නවා. නැත්නම් මම දන්නවා සද්ද ඇහිලා දඩබඩ සද්ද ඇහිලා කමන්නේ නෑ. මම දිගට පවත්තනා කිව්වොත් එහෙම දැනට ගෙට ඇවිල්ලා තියෙන අකුසල් ගෙට ගෙවැදිලා තියෙන අකුසල් තියෙද්දිත් මෙන්න මේ ගමනේ යෑම තමයි සති සංවරය කියලා කියන්නේ. ඒ නිසා අපි ඒකට ශිල්පීය ඥානය ලබන්නේ විරිය සංවරයෙන් අපි එක චිත්තක්ෂණයක් කිසිම බාධාවක් නැති වෙලා සතිය පවත්තලා චිත්ත ප්‍රවෘත්තිය පිරිසුදු කරගන්න ඕනේ ඉස්සල්ලා. සද්දයක් නැතුව වේදන නැතුව හිතවිලි නැතුව ඉඳගත්ත ගමන් පුළුවන් ද කයේ පවත්තා. එහෙම කරගෙන කරගෙන යනකොට එහෙම හැමදාම හිටින්නේ නැහැ. සද්ද වේදනා හිතවිලි එයි. ඒක තියෙද්දිත් පවත්තගෙන යන්න ගියොත් ඇත්තා වූ අකුසලත් දැනට චිත්ත ප්‍රවෘත්ති ඇත්තා වූ අකුසලටත් විනිශ්චයක් නොකර ගැටුමක් ඇති කරගන්න නැතුව මනාපමනාප නැතුව දිගට ගෙනියන්න පටන් අරගත්තොත් අපි පළවෙනි වතාවට ජීවිතේ පව් අහෝසි කිරීමේ කටයුත්ත ඉගෙන ගන්න. මෙන්න මේ පව් අහෝසි කිරීමේ කටයුත්ත මේ අනුන්ගෙන් අපිට අවලාද එනකොට අපි දැනගන්න ඕනේ මේ අවලාද සාධනීය චෝදනාන. ඒ කියන්නේ නාස්තික විවේචන නෙවෙයි ආස්තික විවේචන නම් අපි ආයති සංවරයේ පිටලෙක හදාගන්න ගමන් අපේ හිතත් ශක්තිමත් කරගන්න ඕනේ. ඉස්සරහාට මං හදන්න නම් එහෙම නැත්නම් අද මං පිරිසුදුව දැනගත්ත, වැරද්ද දැනගත්ත, ප්‍රමාණ කරගත්ත. හදන්න නම් ඔය හිතලා මේ ප්‍රාර්ථනා කළ කරන්න බෑ ඒක. ඒකට ලොකු සතියක් අවශ්‍යයි. මේ සාමාන්‍ය සතියකුත් නෙවෙයි. බරපතල සතියක් ඕන. ඉන්දිය සංවරයක් ඕන. නැත්නම් අපි ආයෙත් අර හිටපු කබලෙලිපට වැටෙනවා. ඉතින් ඒක නිසා ද්වේමේ භික්කවේ තථාගතප්පදේශිනා පරියායේන භවಂತಿ අච්ඡං අච්ඡේතෝ පස්සත මම කියන්නේ කවුද සෙනඟක් එක භාවනා කරනකොට මට එන්නේ බාධා සද්දෙන්ද හිතවිලින්ද වේදනාවෙන්ද කියලා හරියට අච්ඡේ දැනගන්න ඕනේ මගේ තියෙන අඩුපාඩු. ඒක හොඳට තේනවා මයි ළඟ ඉන්න එක්කනට ඒක නෙමෙයි වේදනාව. කරදරය වෙන කරදරයක් තියෙනවා. මට සද්ද කරදර තියෙනවා එයා ළඟ වේදනා කරදරයක් තියෙනවා. තව කෙනෙක් ගා හිතිලි කරදර. ඒ නිසා සද්ද තිබුණාට ඔක්කොටම කරදර කරන්නේ නැහැ. වේදනාව තිබුණාට ඔක්කොටම කරදර කරන්නේ නැහැ. හිතවිලි තිබුණාට ඔක්කොටම කරදර කරන්නේ නැහැ. තුනෙන් එකක් ඉන්නවා එයා වේදනාවම ඇදලා ගන්න. එයාට හැමදාම තියෙන වේදනා ප්‍රශ්න. අනිත් එකන සද්ද ප්‍රශ්න. අනිත් එකන හිතවිලි මේකට කියනවා උප්පති සම්පත්. උපදී කියලා. අපිට මේ ළඟ තියෙන කුණු කන්දල් කොයි එකද ඇදලා ගන්න කියන එක සහජාසේද කරුමේද පුරුද්දද ඇබ්බැහියද කියන එක ලේසි නෑ. අදිට උපන්දින දවසේ උපන්දින මේකට අපි කියන්නේ මේ රංකිරි කට ගන්න දවස නෑ. ඉඳුල් කට ගන්න දවස කිය. ඒ දවස්වල අපේ පුරුද්දක් තිබුණා ඉඳුල් කට දානසලට මට ළමයි හිටියේ නෑ මං හිතන්නේ මම පොඩි කාලේ වෙච්ච එක. <clears throat> පොඩි එකා ගෙනත් තියෙනවා. ඌ කැමති ඔක්කොම වටේට තියලා පොඩි එකා මැදින් ගෙනත් තියෙනවා. රස කැවිලිත් තියෙනවා, පාට පෙට්ටියකුත් තියෙනවා, තෙල්ලම් බඩුත් තියෙනවා. ඔක්කොම තියලා තිබ්බම මේක මොකාද අල්ලන්නේ කියන එකෙන් තමයි අම්මා කියන්නේ. මේක අර අවල් එකයි කිය. අපේ හිතටත් හැම වෙලාවෙම ඕක තියෙනවා. රූප තියෙනවා, ශබ්ද තියෙනවා, ගන්ධ තියෙනවා, රස තියෙනවා, පහස තියෙනවා, රූප වලත් තියෙනවා, කහ, නිල්, රතු, දිග, පළල ඔක්කොම තියෙනවා. ශබ්ද වලත් ඔක්කොම. කොයි එකද අපි ගන්නෙ කියන එක? මෙලෝ යකෙක් දන්නෙත් නැහැ මෙලෝ යකෙකුට පාලනය කරන්නත් බෑ. අපිට ඒක දී ඇති චිත්තක්ෂණයක අරමුණු ලක්ෂයකට වැඩිය තියෙනවා. මේ ලක්ෂයෙන් කෝකද අල්ලන්නේ කියන එක තමයි උපදී සම්ප උපදී කියලා කියන්නේ. මම අල්ලන දේ අර අල්ලන්නේ නැහැ. එයා අල්ලන දේ මම අල්ලන්නේත් නැහැ. ඊගා චිත්තක්ෂණේ මම අල්ලන දේ මම දන්නේත් නැහැ. මෙන්න මේක දන්නවනම් වැරද්ද තියෙන්නේ අරමුණු වල නෙවෙයි. කොයි අරමුණද තමන්ගේ ඔඩොක්කේ දාගන්නේ කියන එක මත. වැරදි තිබ්බහම අපේ සුවිශේෂ ගතියක් තියෙනවා. එක જાතියක්ම තමයි ඔඩොක්කේ දාගන්නේ. මම කියන්නේ අපි බුෆේ ඩයට් එකට ගියාට පස්සේ ඇටෝන් කියලා තියෙන කේවල් වල තමන් බෙදාගෙන කන්නේ තමන්ගේ රුචි දෙන්නේ මේසේ ඔක්කොම જાති තියෙනවා. මේසේ කන්න බෑ. ඉවර කරන්න බෑ කාලා. පතට බෙදාගන්නේ Tamanට රුචිදී. ඉතින් ඒකේ රස විතරනේ උදන්නේ. ඌ මේස ගැන විවචනයක් කරනවා නම් කරන්නේ මොකක් කාපු පත බලලානේ. ඒ කාපු පත දිවෙඩිය කාර්යයක් හොඳට සීනි බෙදාගෙන කාලා. ඌ මේසේ අර මිනිහට බැනලා આવොත් එහෙම. මේ කාලකන්‍යා බලමුකෝ මට සීනි කැවුවනේ කියලා. නෑ ඌ කවලා නෑ. ඌ තියෙන්නේ තියලා. මියා කාගේ පෙරේතකමද කවදාවත් ගෙදරින් දැඩි ගෑණි දෙන්නේ නැති මේ සීනේ ඒක නිසා ගිය දාසේ සීනෝ වේදාන කාලා ඔන්න කොමා එකක් ඇවිල්ලා වැටෙනවා කියනවා අර යකා කරපු වැඩේනේ මට සීනි කැව්වයි නෑ සීනි කවුරුත් කවන්නේ ප්‍රෙෂර් එක තියෙන කා හැම වෙලාවම තෙල් කෑම කනවා කාලා කෑම මේ හැදුවේ කාට බයින් දාරක්කු බීලා ඇවිල්ලා කියනවා මම බොන්න නැතුනේ හිතන්නේ යකා ගෙනත් තිබ්බ තරබියම මම බිව්වා ඉතින් කැකිලි රජුර වගේ අර මේ තෙරපි කාටයි බනින්නේ. අපිට කොයි වෙලාවෙද බලන්න එක අරමුණක් තියෙන වෙලාව ජීවිතේ කද්දාකවත් නැහැ. ලක්ෂයක් අරමුණ තියෙනවා මම අහුලන්නේ මගේ තියෙන කෑදරකම අනුව. අන්න ඒකට කියන උපදී කියලා. උපය උපාදානා චේතස අදිඨානාබිනිවේතානුසය උවෙන් තම කොක්ක වදින්නේ අපේ ස්පර්ශකේ ස්පර්ශකේ නෙමෙයි වට කියන්නේ පහුර කියලා කියන්නේ ගොඩක් දීපම කොයි එකද අල්ලන්නේ කියන එක හරියටම අපේ පෞරුෂත්ව ලක්ෂණය. මේක අපිට අහුවෙන්නේ භාවනා කරනකොට විතරයි. මොකද අපි කියනවා කරදරයක් නැත්නම් අරමුණේ හිටපන් කියලා. මේ අරමුණ කඩාගෙන සද්දයට කරදර වෙන එක නම් සද්දම අහුලනවා. වේදනාවට කරදර වෙන එක නම් වේදනාවම අහුලනවා. හිතවිලියට කරදර වෙන එක නම් හිතවිලිම අවිනති කර භාවනා කරන කමඨාන් සුද්ධ කරනකොට තේරෙනවා මේ මිනිසයා අර පිටේ මනේ තියෙන මීමා වගේ අනිත ඔක්කොම හිතනිටට මෙයාට ඔර්ලෝසියේ සද්දෙ ටික් ටික් ගන්නව කවදාවත් බාහනා කරන්න බෑ. ගෙදරින් දැද්දි ඔර්ලෝස නෙවෙයි කුළු ගෙඩියෙන් ගැහුවා තිබ්බත් මේ මිනිහම ගෙදරින් දැද්දි සද්ද කරන මිනිහා. භාවනා කරන්න ගියාම අපි ධම්මනිසන් ජාමතු ඉන්න කාලේ පොඩි භාවනා ශාලාවක් තිබ්බේ අපි භාවනා කරනවා. මේ තුවායට ඔර්ලෝසට තුවායක් ඔතලා ඒක තමයි ගහලා තියෙන්නේ මොකද මේ සද්ද ඇහෙනවා කොහෙද ජර්මනියෙන් ගෙන්නනවා සද්ද නැති ඔර්ලෝසු මොකද භාවනා කරනකොට ටික් ටික් ගන්නකොට ආනාපානෙ හිත යන්නේ නැහැ කියලා මටත් නිකන් hina වුණා දකින්නකොට මගේ වෙලා තියෙන්නේ මට මගේ ඇඟ උඩින් බුල්ඩෝසරයක් ගියත් ගාණක් නැහැ. ඔය සද්ද නෙමෙයි මොක ආවත් මට ගාණක් නැහැ. හැබැයි ධම්මනිසත්‍ය හඳුනනට කැරපොත් එක්කියාට මැස්සෙක් වැහුවට මදුරුවෙක්ගෙන් කවදාකවත් කරදරයක් නැහැ. ඒ ජර්මන් ධර්ම දූතය ගිහිල්ලා ඉනවා මధుරු විකාරය එතන. කවදාකවත් මැසෙක් කන්නේ. මధుරු කන්නේ. එන් තිලක රත්න ගියාම කියනවනේ මధుරු. තිලක රත්න බලන්න මම මధుරු කන්නේ නෑනේ. එන් තිලක රත්න ඔව් ඔව් ආන්සි ඉන්දියාප්පන් තමයි ගන්නෙ. මధుරු මధుරු කන්නේ තමයි කියන්නේ. කැරපොත්ත කෑවත් ගහනක් නෑ. හැබැයි ටික් ටික් සද්දේ භාවනා නොකරම් බෑ. සමූහයක් භාවනා කරනකොට එක්කෙනෙක් දෙන කමඨාණයෙන් දැනගන්න අපි කොයි දෙයකටද ඉද් දෙන්නේ කියලා. අපි කොයි දෙයකට රුප්පන්නේ කිය. කිපෙන්නේ කෝකෙද කිය. මේක දැන ගැනීම තමයි සරුවචන්සේ කියන්නේ දේශනා කරන්නේ අච්ඡං අච්ඡේතෝ පස්සත මේ උඹේ ගතියක් උඹේ සහජාසයක් මේක උඹේ පුරුද්දක් මේක උඹේ බැහැියක් මේක භාවනා නොකරනවා නම් උඹ ඕකවත් දන්නේ නැතුව මැරලා යනවා. ඉතින් මේක දැන ගැනීම හොඳක්ද නරකක්ද කියන්නේ මම මේ කතා කරන්නේ. මම දකරන්නේ කිසිම කෙනෙක් මේකට කැමති වෙනවා. කියන්නේම මේක නැති කරගන්න බැරිය. මේක අයින් කරන්න බැරිද? ඒ කියන්නේ මේ ලෙඩේ තියනවා පිට ගන්න කැමති නැහැ. ලෙඩේ ජීවුරණ කමන්නේ කවුරුත් අඳුරන්නේ නැතුව තිබ්බනම් ප්‍රශ්නයක් නැහැ කිය. ඉතින් ඒකට කවදද අපි හැදෙන්නේ? ඒ නිසා මේ අත්තානුවාද බයට පස්සේ එන පරානුවාද බය කියලා කියන අපේ සබ්‍රක්‍මචාරින් වාසලේ කියන ඔබ කලබල වැඩි. ඔබ මේ වගේ ප්‍රශ්නයක් ආවම බනින්න එපා. මෙහෙම කරපන් කියලා ඒගොල්ලෝ අපිට එහෙම කියන්නේ නැතුව කවදද අපි හැදෙන්නේ? සමහර අය සාස්තික විවේචනය කරනවා. සමහර නාස්තික විවේචනය කරනවා. මේ විවේචන වලට එන්න දෙන්න. දිවිවල බලාගන්න එයාත් කතා කරන්නේ එයාගේ නිරීක්ෂණයත් බාහිර බාහිරව ඉඳලා එයාත් සබ්‍රක්‍මචාරින් වහන්සේ නම ඒක ලොකු ලාභයක් අපට. අපි පැවරුමක් මේ. නමුත් මං කියන්නේ මේ වැරදි කරලා ඉවර වෙලා එයා කරන්නේ නාස්තික විවේචනයක් කියලා එයාවත් චෝදනාත් විසි කරන්න කියලා. තමන් දැනගන්න ඕනේ අපි අතින් ඒ 100 100ක් වැරදි නැති කවුරක්වත් නැහැ. මේ වැරද්ද දැනගන්න හම්බුනාට පස්සේ ඒක භාවනාවට පශ්චාත්තාවපයක් කරගන්න නැතුව උපවාදයක් කියලා අත්තානුවාද බයක් ඇති කරගන්න නැතුව මේක ගැලවීමේ ක්‍රමයක් තියෙන නිසානේ බුදුරජාණන් ශ්‍රී අපිට මෙච්චර දෝ කියන්නේ කොච්චර දෝ කියන්නේ වැරද්ද දැනගෙන සාසනානුලෝමිකව හැදියා. ඒකට කියනවා ආයති සංවරය කියලා. ඉස්සරහටම හැදෙන්න උත්සාහ කරනවා. ඒ නිසා බුදුජානක කියනවා ධම්ම සන්දෝසෝ විනය සන්දෝසා විනය සන්දෝසෝ ධම්ම සන්දෝසා කාගේ හරි ළඟ විනය අඩුපාඩුවක් වෙනවා උන්දගේ ධර්ම වර්ධනයක් එන්න බෑ ධර්ම වර්ධනයේක බාධාවක් තියෙනවනම් විනය සංවර්ධනයක් එන්න බෑ ධර්මයේ දෝෂ සහිත නම් විනය දෝෂ සහිතයි විනය දෝෂ සහිත නම් ධර්ම දෝෂ සහිතයි මේ දෙක අන්‍යෝන්‍ය පැත්තින් හැදෙන්නේ භාවනා කරන එකට දෙකම අලුත් කරන්න අවස්ථාවක් හම්බ වෙනවා තමන්ට නැවත සලකා බලලා මම ළඟ තියෙන අඩුපාඩු තියනවනේ සාසනයක් තියෙනවා සබ්‍රක්‍මචාරින් වංශලා ඉන්න මම දැනගෙන ආයති සංවරේ පීඨනවා ඒ වගේම ධර්මයක් වඩනවා වඩනකොට වඩනකොට සංවේදී භාව වැඩි වෙනවා එතකොට මේ නොකර අකුසල් නොකර සිටීම පමණක් නෙවෙයි කරන්නේ දැනටම సంతానගතව තියෙනවා නම් යම් ඇබ්බැහියක් යම් පුරුද්දක් යම් කර්ම දෝෂයක් ඒකත් නැති කිරීමේදී ගැටුමක් ඇති කරගන්න නැතුව රුචි අරුචිකම් ඇති කරගන්න නැතුව ඒක දිහා හොඳට බලාන ඉඳලා මේ මගේ ඒවට කියන්නේ උපනිස් උපනිස්සය උපනිස්සය සම්පති කියන්නේ හොඳ පැත්ත අපි ගෙනාවු කර්ම දෝෂ මේ දෙන්නේක සමාන නැහැ කම්මං සද්දේ සත්‍යේ විභජ්‍යති යදිදං හීනප්පනීත. ඒ නිසා අපි ඔක්කොම එකතන වාඩි වෙලා හිටියත් අපි දුක් ගන්නේ හිත කරදර ගන්නෙ මට ආවේනික ක්‍රමයකට. අන්න ඒක දැනගෙන ඒක හරියට හෙලි කරලා එන්න මේකට මොකද්ද කරන්න කියලා ඇහුවොත් තේරවාදී පුදුමාකාර පිළියම්කම රාශියක් තියෙනවා. ඒක නිසා ඒක දැනගන්න හම්බ වෙන්නේ ආදුනිකයෙකුට. ආදුනිකයා කරන්නේ දී ඇති උපරිම தත්වයටදී වරින් වර චිත්ත ප්‍රවෘතිය පිරිසුදු කරගන්න. යා එතකොට හිතන්නට ගමන් නිවන් දැක්ක දැනගිටි වැඩි හරි කියලා නෑ ඊට පස්සේ ඇතුලේ තියෙන අකුසල් පුරුදු පේන්න පටන් ගන්නවා. ඒකට උපමාවක් දෙනවා අටුවාචාර්යන් වහන්සේලා. යම් කිසි රජ කෙනෙක් තමන්ට යුද්ධයකට සූදානම් වෙලා රජුරන්න හිතුනොත් ඇතුල් නුවර ආරක්ෂා කරගන්න ඕනේ කියලා එයා ඒක වටේට දියාගලක් කපලා කොටු තාප්පයක් බැඳලා කාවල් දාලා මුර කාවල් දාලා ආරක්ෂා කරනවා. ආරක්ෂා කළ මුර කාවල් වලට දානවා කිසිම ඔත්තුකාරයෙකුට එන්න දෙන්න එපා. කිසිම සැකමසු කෙනෙකුට එන්න දෙන්න එපා. අපි යුද්ධයකට යන්න හදන්නේ නැත්නම් අපිට යුද්ධයක් ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් ඒකට මොරකාවල් තද කරපුවාම පිටින් එන එක නැත කරතයි. දැන් ඒකට දැනටමත් ඇතුලේ ඉන්නවනම් ඔත්තුකාරයෝ ඇවිල්ලා හතුරු පාර්ශවේ මොකද්ද කරන්නේ? ඇතුලේ මේනොටත් ඇතුලේ. එතකොට රහස් පොලිසිය දාන්න ඕනේ. දාලා බලාගෙන ඉන්න ඕනේ. මේ මෙතන ඇතුලේ ඇතුල් නුවර කවුරු හරි ඉන්නවද සැකබුසු කෙනෙක් රාජ්‍ය ද්‍රෝහී කෙනෙක් කියලා. එයා ඉන්න ඕනේ සිවිල් ඇඳුම් පිට. නිතරම ඇතුළු නොර ඉන්නවා බලනවා මේ හැසිරෙන කට්ටිය රාජපාක්ෂිකවද වැඩ කරන්නේ රජුන් විරුද්ධව කියලා. අන්න ඒ වගේ තමයි සතිය අපතුල ක්‍රියාත්මක කරන්නේ. අපි වීර්යයෙන් පුළුවන් තරම් පවු නොකරන හදලා සතියට හිතට යොද හිතට කායට හිත යොදාන පුළුවන් තරම් බannව චිත්තක්ෂණ කීපයක් හරි පිසිදු තියාගන්න. ඒ තියෙන ඒක පොලිස් කාර්යවල දාලා කරන්නේ. ඒක මොරකාවල් කාර්යවල දාලා කරන්නේ. ඇතුළට එන්න දෙන්නේ නැහැ. නමුත් ඒ අතරමැද වෙනම සේවාවක් යන්න ඕනේ රහස්සොත්තු සේවාවක්. දැනටමත් පෙර කර්ම වල බලයක් විදියට, ඇබ්බැහි වල බලයක් විදියට ඇවිල්ලා ඉන්න කට්ටිය ඉන්නවද කියලා. ඒ බලන්නේ සිවිල් ඇඳුම් පිට. පොලිස් ඇඳුම් ඇඳගෙන නෙවෙයි. එයා එක වැරද්දක් වුණාට කලබල කරන්නේ නැහැ. දෙකක් වුණාට කලබල කරන්නේ. මොකද වැරදිල ඔත්තුවක් ගියොත් එහෙම මිනිස්සයා හිත ගැසුම් කරනවා. තුන් හතර සැරයක් බලනවා. ඒ නිසා Taman තුල තියෙනවනම් මට වද දෙන්නේ සද්ද වලින් කියලා සද්දම නැවත නැවත එන්න දෙන්න. ඒකලා තහවුරු කරගන්න ඇත්තටම මට තියෙන්නේ සද්ද වේදනාවක්ද නැත්නම් සද්ද බාධාවක්ද වේදනා බාධාවක් නැද්ද හිතවිලි බාධාවක් නැද්ද කියලා ඒ දෘෂ්ටි කෝණයෙන්ම බලන්න ඕන. තව කෙනෙක් කියනවා නෑ නෑ මට හිතවිලිමයි ප්‍රශ්නේ. ඇවිස්සෙනවමයි. ඒකටම එන්න දෙන්න. රහසොත්තු මිනිස්සයා දන්නවා මූ දැන් හොරෙක්. නමුත් ඒ වැරද්ද යාට නැවත නැවත කරන්න හරිනවා. කරලා ඉවරලා ඒක තහවුරු කරගත්තට පස්සේ තමයි යාගෙන පොලිසියට කතා කරගන්නේ අසෝලා පොඩ්ඩක් බලන්න ඉන්න මිනිහාගේ බලනකොට ඔයාට තේරෙයි මං අල්ලන්නේ ඔයා යුනිෆෝම් එක ඇඳලා එනවා අල්ලගන්න. අන්න වගේ මේ Tamanට කරදර කරන පාපය. Tamanගේ අත්තරද්ද නැවත නැවත එඬ දීලා ඒක දිහා බලන්නේ දකින්නකොටම අසාධාරණ විදිහට ڇප්ප කරන්න යන්න එපා. එතකොට වැරදි තීන්දුවක් කියන්නේ දෙනවා. මේක නැවත නැවත කරනකොට විතරයි අපිට තේරෙන්නේ අපි පිටේ ඉන්න කට්ටිය අපිට mati හෙලි කරන්න ඕනේ. ඒගොල්ල කියලා දෙන්න ඕනේ. හැබැයි ඒගොල්ලන්ට තේරෙන්නේ නැත්නම් Taman තුල තේරෙන්නේ නැත්නම් මේ ඇතුලේ තියෙන කර්ම ගෙවෙන වේගයක තාම හිමීට ගෙවෙන්නේ. පිටේ ඉන්න කට්ටිය තාම කියන මෙයා කොච්චර මේ පොරොන්දු වුණා තාම අර කැත වැඩේ කරනවා. තාම පව් කරනවා කියලා දොස් කියනවා. හැබැයි එයා දන්නවා මම දැන් ඒකට අවදි මම පව් ප්‍රමාණය දන්නවා. මම නැති කිරීමට කටයුතු කරනවා. ඒක ලේසි නෑනේ. උඟාකල් ලැබෙහි වෙච්ච දෙයක් නෙමෙයි සිද්ධ වෙන්නේ. හිමීට හිමීට හිමීට හිමීට යනකොට බුදු කෙනෙකුට විතරයි එහෙම නැත්නම් මෙයාට වැඩිය භාවනා කරපු කෙනෙකුට විතරයි මේ මනුස්සයා උත්සාහයක් ගන්න බව. මේ මනුස්සයා සංවරයක ඉන්න බව දැනගන්න. අනිත් ඔක්කොම චෝදනා කරනවා මේ කොච්චර කිව්වත් මේ මනුස්සයා එකම වැරද්ද තාම කරනවායි කියලා. නමුත් ඒ අඩුවෙමින් යන පාරේදී මේට වැඩිය භාවනා කරපු කෙනෙකුට විතරයි යා මේ ගන්න ප්‍රයත්නේ පේරෙන්නේ. ඒක නිසා කියනවා විද්‍යානේව විජානಂತಿ විද්වජ්ජන පරිශ්‍රම. නහි වන්ද්‍යා විජානಂತಿ ගුරුවම් ප්‍රසව වේදනා කියලා. විද්‍යාඥයෙකුට විතරයි තව භාවනා කර කෙනෙක් විද්‍යා විද්‍යාර්ථී කෙනෙක් ගන්න ප්‍රයත්නය ගැන හිතා ගන්නවත් පුළුවන්. විද්‍යානේව විජානಂತಿ විද්වජ්ජන පරිශ්‍රම. අනික් කෙනා අනුකම්පාවක්ම නැහැ. මුක් කපන්න ඕන, පෙති ගහන්න ඕන, එක වැරදි කරනවා කියලා කෑ ගහනවා. නමුත් ඉක්මවපු එකන දන්න ඔය කිව්වට වැරදි අල්ලගත්තට අයින් කරන එක ලේසි නෑ. කාලයක් ඉවසිල්ල වැඩ කරන්න. ඒ නිසා ඒක ඉක්මවපු කෙනා තියෙනවා මේ මාසයට උදව් කරන්න ඕනේ. මෙයා ඉන්නේ ආයති සංවරයක. මෙයා ඉන්නේ හැදෙන තැනක. එයාට විතරයි පුළුවන් අර හැදෙන කෙනාට උදව් කරන්න. උදාහරණයක් වශයෙන් කියනවා ප්‍රසූත වේදනාවක තියෙන බරපතලකම දන්නේ වදපු අම්ම කෙනෙක් විතරයි වඳ ගෑණියෙකුට කවදාකවත් දැනගන්න හම්බෙන්නේ නැහැ කියලා. ගඳ ගෑණියෙකුට ප්‍රසූත වේදනාව විඳ ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා සාසනීය වැඩ කරන කවුරු හරි ඉන්නවා දන්නවනේ වැරදි කරනවා වෙන්න පුළුවන්. වසංගනව නම් අපිට කරන්න දෙයක් නැහැ. අබ්‍රහ්මචාරින් මාන්තරට කරන්න දෙයක් නැහැ. හැබැයි යා හැදෙන්න උත්සාහයක් තියෙනවා කවදාවත් එපා. කවදාවත් එපා පහත් කළ සලකන්න. පිළිකු සාංශේ ලියලා තියෙනවා දැන දැන වැඩි කරන මිනිස්සයා මේ 60 සැරයක් මේ වැඩි කරලා තියෙනවා. මේ 70 සැරයක් කරලා තියෙනවා. එහෙම ගණන් කරන්න එපා 100 සැරයක් වැරදි කරත්. යාට කියන්න සාධනයක් තියෙනවා මෙහෙම එක ගලවන්න පුළුවන් කියලා. ඊට පස්සේ 101 වතාවටත් මේ මනස ඒ වැරද්දම කරනවා. ඒත් 102 වෙනි වතාවට උපදේශයක් නොදෙන්න තරම් මසුරු වෙන්න එපයි කියලා තියෙනවා. 102ත් වරදින්න ඉඩ තියෙනවා කියලා තියෙනවා. උත්තර ලියන්න තු යටින් ලියලා තියෙනවා භයානක රෝගද සුව වෙන තැන් ඇත. එයාගේ වැරද්දෙන් උඹ හිත නරක කරගන්න එපා. උඹට කරන්න තියෙන උපදේශ දෙන එක 100ක් දීපන්. 101ට මසුරු වෙන්න එපා. 102 දී හැදෙන්න පුළුවන්. කාටද කියන්න පුළුවන් බෑයි කියලා. එහෙම බුදුරජාණන්සේ මනින්ද කිරණ ඥාන අඟුලිමාල ගාවට යන්නේ. පුක්කු සාති ගාවට යන්නේ. බුදුරජාණන්සේ ගා පුදුමාකාර ඉවසිලා ඔතනමයි සාසනේ තියෙන්නේ. අපිට වෙලා දෙන්නේ අපිට වැරද්දක් වුණත් අපි අපිට සමාව දෙන්නෙත් නැහැ. මේ ශාසනයකේදීලා බහන භාවනා කරන මේ බාහිර දෝරයක් දරන යෝගාවචරයට සමාව දෙන්නේ නැහැ. මිනිසුන්ගේ කාටවල් කෙටේරි වාගේ. උයේ කියවනු. ඇත්ත වෙන්න පුළුවන් නැති වෙන්න නමුත් කියනවනම් කියන්න සාධනීය දෙයක්. පෞකාරයට ගල් ගැහුවයි කියලා ඇති වෙන්නේ මොකද්ද? ඔය දවසක් මේ ගෝල්ගොතා කියන සාන්තුවරයා මේ බයිබල් කතාව. ගෝල්ගොතා කියන සාන්තුවරයා ඉන්න ඒ දෙකට කියන්නේ වැයිකේ මෙයා ඉන්නකොට මිනිස්සු හරි බයලු. මොකද මන භාවනා කරන જાති මිනිස්සෙක් කියලා කියන්නේ. ඉතින් එක දවසක් ඒ ගමේ මීසමට ආපු වෙලාවේ ගමේ වෛශ්‍යාවක් අල්ලගෙන ඇවිල්ලා ගහක බැඳලා දැන් ගල් ගහලා මරන්න හදනවා. අර ගෑණි මරලා තෝණි දෙනවා. හැම එකම ගල් අරගෙන දැන් ගහන්න හදනවා. හැබැයි මිනිස්සු දන්නේ ඇතුලේ ගෝල්ගොතා ඉන්නවයි කියලා. අර ගෑණි කියන්නේ මොකද්ද? තොපි රැයට එනවා මයිත් එක බුදියන්න දැන් එනවා ගල් ගහන්න. තොපිම තමයි මයිත් එක බුදියන්නේ. අනේ තොපට හෙන ගහන්නේ නැද්ද? දෙයියෝ නැද්ද මේ ලෝකේ? මයිත් එක රැයට බුදියලා දවල්ට ගල් ගහනවා වෛශ්‍යකම් කරනවා කියලා. ඒ මම මේ ටිකයි කියන්නේ ඕව වෙන්නේ නැති මං හිතන්නේ. සද්ද ගෝසාව යනකොට ගෝල් ගොතා එළියට ආවලු. ඇවිල්ලා කිව්වලු මොකද මොකද මොකද කරා ඊට පස්සේ කළු මේ ගෑන් නිසා ළමයි හදා ගන්නත් බෑ පුදුමාකාර ගමකට පිළියා ඕ ඕ ඕ එහෙමනම් දඬුවම් කරන්න ඕනේ කිව්වා ගොල්ව ඊට පස්සේ කළු වැරද්දක් නැති එකන ඉස්ලාම ගහපල්ලා ගලක් කියලා සීරම ගල් ටික බිම දැම්මා සුද්ධවන්තයා පළවෙනි ගල ගහපන් සුද්ධවන්තයා තමයි ගෝල්ගොතා එකෙකුට ඔක්කත් ගලක් ගහන්න අයිතියක් නැහැ ඒ නිසා මිනිස්සු චෝදනා කරනවා. හැබැයි මේ නිසා තමයි වැරදි කරන්න ලයිසන් ගන්නත් එපා. හදන්න. ඒ හදන ගමන් ධර්මයෙන් මේක උපනංවන්න වරින් වර චිත්ත ප්‍රවෘතිය නෝපන්න කුසල් නොයිපද වෙම්පින්ස යොදවන්න. ඒක වැඩි කරන්න. එතකොට අපිට තියෙනවා උපන්න කුසල් තියෙනවා. ඒක නැති කරන්න ඒකට ප්‍රතික්‍රියා කරන්න එපා. කෙරුවොත් අලුතෙන් කර්ම රැස් වෙනවා. ඒකට ඉතාම ඉවසිල්ලකින්. හැබැයි ආයති සංගොඩේ 200ක් තියාගෙන 100ක් නෙවෙයි. දෙසියක් ඥාන තව කෙනෙකුට පවර්ලා කියනවා මම මෙන්න මේකයි මේ වෙලාවේ කරන්නේ මට මෙන්න මේ වැරද්ද තියෙනවා මට ඔබ වහන්සේ නැත්නම් ඔබතුමා මට පොඩ්ඩක් මේකට නිරීක්ෂණයක් දෙන්න අනුපාලනයක් දෙන්න මම මේක කරනවා ලෝකයට කියලා හරියන්නේ නැහැ කරලා මේක කාගෙන යන වෙලාව තමයි සාසනික ඒක නැත්තම් ඒක නැත්තම් මේකත් නිකන් යුද බිමක් විතරයි ඉතින් මේ ගතිය පහුගිය අවුරුදු 40 වැඩුණා ජන සමාජයේ මේ ගතිය වැඩුණා භවනා කරන පිරිසකට පුංචි ඉඩක් තියෙනවා දැන්. ඉස්සර හිතුවේ මේ පිස්සු පියාටෝ මහරක් මරලා කැලේ රිංගලා භාවනා කරනවා කියලා. නෑ දැන් තියෙනවා. දැන් තියෙනවා දෙයක්. ඒක නිසා අපි දැනගන්න ඕනේ මේ ඒ නිසා ගත්ත පොදිය දිගටම ගෙනියන්න ඕන කමක් නෑ. පොදිය ලියලා වැරද්දක් තියෙනවනේ. හැම කෙනාටම කියන්න එපා. සුදුස්සෙකුට මේක කියලා. මේකට මොකද්ද පිළියම? රිවර්ස් ගියර් එකට දැම්මා, බර ගියර් එකට දැම්මා. දැන් කන්ද අදින්න බැරි නැති බර ගියර් එකට දාන්න බෑ. টොප් ගියර් දාන්න බෑ දැන්. දැම්ම දාලා හදාගන්න ගියොත් තේරෙන පටන් අර ගන්නවා අඟුලි වලට කොච්චර සතුටක් ඇති වෙන්නේ ඇද්ද? අර ආවේනික දුකක්වත් ඉවසන්න බැරි තරම් හිත මෙලෙක් වෙනකොට බුදුන් කෙරේ මොන විදිහේ ශද්ධාවක් එන්නේ නැද්ද කියලා. මේකනේ ශාසනය කියන්නේ අපි වසංගන. එහෙම නැත්නම් ඕක කාටවත් පෙනුන තුර කමන්නේ පෙන්න පෙන්නේ නැතුව නැත්තම් දවල් මිකිල් රැල්ලා නියල් සෙල්ලම කරවා කිව්වට බඩ බොක්ක දනවා. කියායි කවුරක්වත් කියන්න ඕන කමක් නැහැ. ඉතින් මේක දන්නේ නැති පිරිසක් ගොඩාක් සමාජයේ ඉඳලා අපිට ඇඟිලි දික් කරන්න එනවා. ඔහොම කරන්න එපා මෙහෙම කරන්න එපයි කියලා. ඒගොල්ල කවදාකවත් ශික්ෂාවක් ගැන දන්නේ නැති අය. ඒව ගැන එච්චර කලබල වෙන්න යන්න එපා. මේක අපිට ඇඟිලි දික් කරන්න එන ශික්ෂාව සහිත කෙනෙක් අනුවිච්ච විඤ්ඤෝ සබ්‍රහ්මචාරීසු ওই සරුවචාන්සේ වැඩ ඉන කාලේ වැද්දෙක් ගමේ ගෑණියක් කතාද වෙනකම්. ඒ කියන්නේ ශිෂ්ටාචාර ගෑණියක් කතාද වෙනකත්තා. දරුවෝ තුන් දෙනෙක් හැම්බුණා. තුන් දෙනාම කොල්ලෝ. ඉතින් බුදුරජාණන් වහන්සේට පෙනුණා මේ අම්මණ්ඩිගේ ශිෂ්ටාචාර ගති නිසා අර හතර දෙනාම වැද්දු. මහමිනියත් වැද්දා. දරුවෝ තුන් දෙනාත් වැද්දා. මුන්ට පින තියෙනවා කිය. නිවන් දකින්න. බුදුසසුනන්සේ ගිහිල්ලා ඒ කැලේ වාඩි වෙලා හිටියා. ඉතින් බණ භාවනා කරගෙන. මහමිනියා දැන් දඩයන් යනවා. යනකොට දැක්ක හාමුදුර කෙනෙක් නැද්ද කිමුස් පේන්තු අද නම් ඉතින් කිසිම දෙයක් හම්බෙන්නේ නැහැ කියලා හාමුදුර කියන්නේ අමුම මුස් පේන්තුවක් නේ ඉතරහට හම්බුනොත්. <laughs> හීනෙන් දැක්කත් පහුවෙන්ද මරණයක්. ඉතින් මූ බැන බැන යනවා. අනේ කිසිම දඩේමක් හම්බුන්නේ නැහැ. ආපහු වෙනකොටත් මෙන්න මුඩු මහන ඉඳගෙන ඉන්න ගහක් මුල දුන්න ගත් ඇදලා ඇරියා. අදිනකොටම බුදුජානනාතේ දැක්කා මේ බුදුහාමර වාඩි වෙලා ඉන්නේ. එයා බුදුරජාණන්ස අදිෂ්ඨාන කරලා දුනුදී ඇදගත්ත ගමන් එහෙම ගල් වෙන්නේ කියලා. දැන් ඉතින් මහන්දා කරේ ලොක්ක ගල් වෙලා ඉන්නවා. ඔන්න ගෙදර ගෑණි කතා කරලා කිව්වා පුතේ වෙන්න නම් තාත්තා මේ වෙලාවට ගෙදර එනවා ලොකු පුතාට ගෙදර කියලා පොඩ්ඩක් බලපන්. ආවේ නැහැ ඉතින් කැලේනවා. ලොකු පුතා යනකොට මෙන්න අප්පච්චි විදින්න හදනවා මේ හාමුදුරු කෙනෙකුට මම දෙන්නම් කියලා මොකරි අප්පච්චිත් එක වලියක් නේ ඌ ඇද්ද දුනුසි අදිනකොට බුදුරජාණන්සේ ඌවත් එහෙම ගල් කරා දැන් මේ චිත්‍රපටියක් යන තොරණ මා ගෑණිකව තුන්වෙනි දරුවාට ඌත් ගියා ඌත් ගල්ුණා හතරවෙනි දරුවා ඒත් ගල්න අන්තිමට ගෑණි දැන් හොඳට ලන්තන ඔපත්තු කරන හැටි පන්දවපතුනේ යනකොට බුදුහාමුදුරන්ට විදින්න ලැහැත්ති හතර දෙනා. බුදු අම්මේ මගේ බුදු අපච්චිට විදින්නේ පෝ කියලා කෑ ගහනකොට අර හතර දෙනාටම 100. මහමිනියා කියලා දැන් තිගේ අපච්චිනෝ කියලා තී කියලා කියන්නේ බෑ. අපි දන්නවයි මම තවොඩ්ඩ විදින්න ගියේ කියලා ඔන්න දැන් ජවනිකාව ආවට පස්සේ බුදුරජාණන්සේ අර හතර දෙනාට බණ කිව්වාම හතර දෙනාම සෝවාන් වෙනවා. වැද්දයි දරුවෝ තුන් දෙනායි. දැන් බුදුරජාන් වහන්සේගේ වැඩේ තාම ඉවර නැහැ. බුදුන්සේ පහුවෙන්ද සංඝයා ඉදිරියට ගිහිල්ලා කියනවා මේ ඊයේ මෙහෙම වැඩක් වුණා. මම ගියා. ගියාට පස්සේ ඉතින් මං ගැන අසුබෙන් මට අහලා විදින්න ගියා මං ගල් කරුවා. දෙක තුන හතර ගියා. පස්සේ ගෙදර ගෑණි ඇවිල්ලා කෑ ගහනකොට මේගොල්ලන්ට සිහිය ආවේ බණ කියවට පස්සේ අර හතර දිනාම නිවන් දැක්කයි කියලා. ඒකට සංඝය හැව ඇසවන්තේට උඩ අර ඔබ වහන්සේ බේරපු අම්මන්ඩි නිවන් දැක්කේ නැද්ද කියලා. වටිනවනේ. නෑ එයා නිවන් දැකලා තිබ්බේ කිව්වා බුදුහාමුදුරුවෝ. එයා කල්ලාතු නිවන් දැක්කේ. ඊට උසාන්තේ නිවන් දැකපු කුලකාන්තාවට පුළුවන් ද වැද්දෙකුට දුනතිය හදන්න මදු හදලා දෙන්න හැම හදලා දෙන්න. වැද්දෙක්ගේ දඬුවමට යන්න අවශ්‍ය අඩුම කඩම සකස් කරලා දෙන්න පුළුවන් ද කියලා. ඒතර බුදුදහමසේ කියනවා පාණිනාමි විස වනේනාස විසංන අන්වාගමේති. අතේතු ආල නැත්තම් වසභාජනයට අත දැම්මට මොකුත් වෙන්නේ නැහැ. ඒ අතෙන් වස අරගෙන ගිය කියලා මොකුත් වෙන්නේ නැහැ. විස වදින්නේ තුවාල තියෙන කට්ටිය විතර. මගේ දුවගේ අතේ තුවාල නැහැ. එයා මෙච්චර කාලයක් දරුවෝ වදනකම් සෝවාන්කම තියාන වැඩ කටයුතු කරා. මිනිස්යාට ඕනේ සේවය කරාට එයාට මේ සත්තු මරණ කතාවක් කරන්න බෑ. ඉතින් මේක බුදුහාමුදුරු නොහිටියනම් අපි විශ්වාස කරනවද? අපි දැන් උනත් හිතන්නේ නෑනේ මේ වැදියම්මණ්ඩි කෙනෙකුට දැදියම්මණ්ඩි කෙනේ අම්මණ්ඩි කෙනෙකුට තමන්ගේ ස්වාමියාගේ සේවය කරන්න පුළුවන්. එයාගේ ආර්ය භාවය රැකගෙන. මේ වගේ සමාජයක ඉන්නකොට බුදු කෙනෙක් ඇවිල්ලා මේක ඉස්මතු කරලා දුන්නේ නැත්තම් අපිත් කියන්නේ යමන්ඩි වැද්ද වැද්දෙක් එක්ක සාද බඳින්න බෑ සෝවන් වෙලා. අපි හිතන්නේ සෝවන් වෙච්චම රැස්වි දෙන්න ඕනේ 18 රියන් එන්න ඕනේ. යා එන්න ඕනේ මිනිපලඟක් උඩ කියලානේ හිතානේ ඉන්නේ. මේ සකල සිරිපිරි ශ්‍රී ලංකාවේ වග. මේක වෙලා තියෙන්නේ ඉන්දියාවේ බුදුහාමුදුරු ඉන්න කාලේ. බුදුන්සේ කියන නිසා තුවාල නැත්තම් අතේ විස අරගෙන ගියාට විස වදින්නේ නැහැ. තුවාල තියෙනවා නම් කරන්න යන්න එපා. තීන්සා භාවනා කරන කෙනාට තේිනවා මේ ගිහුව ඇවිල්ලා අත දික් කෙරුවට අපිට ඇඟිල්ල දික් කරාට අපි ළඟ වික්තකමක් තියෙනවනේ ප්‍රතිබල ගතියක් තියෙනවනේ මෙන්න මේකටයි මේ කතා කරන ඔබ මොකද්ද කතා කරන්නේ ඒ නිසා මෙතන කියන්නේ අනුවිච්ච විඤ්ඤු සබ්‍රක්‍මචාරීසු මේ පිස්සු පිහට්ට කතා කරන එකක් නෙවෙයි බණ ඉවර කරන ඉතල ඔයගෙම තවත් රසවත් කතාවක් මම කියනවා මම මේ කාටවක පව කරන සමාව දෙන්න ලයිසන් දෙන්න කතා කරනවා නෙවෙයි බණ භාවනා කරන කෙනා දැනගන්න ඕනේ අපි කොච්චර අමාරු ගමනක්ද යන්නේ කියලා කඹේ විදිනවා වගේ. නිසා අත්තානුවාද පරානුවාද වායවොත් හරි අමාරුයි. හැබැයි ඒක එන අත්තානුවාදේ පරානුවාද බය නාස්තික විවේචනයක් නම් ගන්න එපා. ආස්තික විවේචනයක් නම් ගන්න. මිනිස්සු කියන්නේ ආස්තික නාස්තික දන්නේ නැතුව මොකද මිනිස්සු භාවනා කරන්නේ නැහනේ. අපේ සබ්බක්මචාරින් වංශලත් භාවනා කරන්නේ නැහනේ. ඉතින් මම මේ කියන්න හදන්නේ රට්ටපාල හාමුදුරුවනේ කතාව. රට්ටපාල හාමුදුරුවෝ කියන්නේ අම්මගේ තාත්තගේ දෙපාර්ශ්වයෙන් හත්මුතු પરම්පරාවක බෞද්ධ රජිකාර පින්ඇත් දරුවෙක්. දවසක් සවැත්තුරට යනවා බිස්නස් එකකට. ගියාට පස්සේ පේනවා බුදුජානනාංශේ බණක් කියනවා. තනක. මෙයා ගිහලා අහගෙන ඉන්නවා. එතකොට බුදුහන්සේ කියනවා මේ සංකලිකිතක් බඳු මේ Brahmacharya ගිහිගේ ඉඳලා නම් කරන්න බෑ. ගිහිය කරබන ඉන්න මම මේ වුවට ගණන් ගන්න එපා. ඊයන්ට පොඩ්ඩක් අප්සෙට් වෙනව වගේනකොට මෙවැනි භ්‍රමචරියක් රකින්නම් ගිහිගේ ඉඳලා බෑ. මේක වදිනවා. එයා ගිය ගමන් ගෙදරට ගිය මම කල්පනා කරනවා එහෙමනම් මම බුදුහාමුදුරුවෝ කිව්ව දේ හරි. අනේ ඊට පස්සේ ගිහිල්ලා කියනවා බුදු ඥානසේ ළඟට ගිහිල්ලා කියනවා එහෙනම් ස්වාමීන් වහන්සේ මට කතා කරන දැන මාව පැවිදි කරන්න. බුදුහාමුදුරුවෝ කියනවා එහෙම බෑ. අම්මයි තාත්තේ අවසර ඕන. දැන්වත් පැවිදි යනකොට අපි ගෙන්න ගන්නවා. හැබැයි මෙතන පොඩි පොයින්ට් එකක් තියෙනවා. රටපාල බැඳලා හිටියේ. දැන් අපි අවසර ඉල්ලන්නේ නෝනගෙන්. බුදුහන්සේ අවසර ඉල්ලන්නේ අම්මගේ තාත්තගෙන්. රටපාලට ගෑනු පස් දෙනෙක් ඉඳලා තියෙනවා. එක ගෑණියකින්වත් අවසර ඉල්ලන්නේ නැහැ. අම්මත් ගෑණියක් තමයි බෝ අම්මගේ තාත්තගෙන් ඉල්ලනවා. රටපාල ගෙදර ගිහිල්ලා අම්මට තාත්තට කතා කරනවා අම්මේ තාත්තේ මම බණක් ඇහුවා. මට හරිම විශ්වාසයි. ඒ කියන Brahmacharya රකින්න සංකලිතයක් බඳු මේ පිරිසුදු Brahmacharya රකින්න ගිහි යතයන මට කර්මා කරලා අවසරයි ගිහි යතයන්ට ඉඩ දෙන්නේ කියලා. ඉතින් අම්මයි තාත්තයි මොන දිහා බලාගත්තා. මේක මොන හොල්මනක්ද දැන් මේ මේ මනුස්සයා පැවිදුණොත් එම පරම්පරාවේ දින ඔක්කොම බූදලේ රජ ආයසන්තක වෙනවා. කිසිම අම්ම කෙනෙකුට කිව්වහම බෑනේ. ඊට පස්සේ අම්මා කතා කරගෙන පුත රට්ටපාල. ඔබ මරණෙදින් වෙන් වුණත් අපේ මරණයක් වෙලා අභාග්‍ය සමර වෙනවා ඒ දුකෙන් වෙන් වෙන්නේ එහුවකේ පණ තියෙද්දී මං උඹෙන් කොහොම වෙන් වෙන්නද බොරු කරන්න එපා දෙන්නේ මරණයේදීත් උඹ වගේ පුතෙක්ගෙන් අපි වෙන්නේ දුකෙන් මේ පණ තියෙද්දී කොහොම වෙන්නද කියලා වැඩක් හරියන්නේ රටබාල කරවබන ඉඳලා ආය සංසිඳනවාසේ කියලා කියන අම්මේ තාත්තේ මම තාම සීබුද්ධියෙන් උපදේපලකින් ඉල්ලීමක් කිව්වා සීබුද්ධියෙන් උපදේපල ප්‍රතික්ෂේප කරා ඒක දැනගෙන මම දෙවෙනි වතාවෙත් කියනවා මේ ජීවිතෙන් වැඩක් ගන්න නම් මට මේ ජීවිත අතාරින්න මේ ගිහි අතාරින්න ඕනේ මට භ්‍රමචර්යය රකින්න ඕනේ මම පැවිදි වෙන්න ඕනේ කියලා. ඊටසේ අම්මා කතා කරගෙන මම පුතේ උඹට කිව්වේ තරහකටවත් නෙමෙයි මට කියන්න දෙන්නේ උඹට තියෙන කැක්කම ඇත්තටම කැක්කම රට්ටපාලට නෙමෙයි අම්මගේ තියෙන අර බූදලේ අහ කියන්නේ ඒක. තාතර තියෙන එච්චරයි. ඕක ඉතින් අපි කියන්න ඕනේ මේ වෙලාවේ. කොහොම නමුත් දුන්නේ නැහැ. අවසර දුන්නේ නැහැ. දැන් රටබාලේ මෙච්චරම මිනිහා එකම කල්පනාව. අම්මයි තාත්තයි අවශ්‍ය නැතුව පැවිදි කරන්න යන්න ඕන. තුන්වෙනි සැරේට ගියේ කුස්සියට. එහෙම නැත්නම් ඇතිරිලි නැති තැනක. කාපට් දාලත් නැහැ, පිඟන් ගඩොල් අල්ලලත් නැහැ. ගෙදර සාමාන්‍ය කුස්සිය හදන්නේ ගොම මැටි ගාලා. මොකද අර වංගෙඩි දාලා කොටනකොට කැඩෙනවනේ මේව එහෙම දාලා තිබ්බොත් එමේ තියෙන නිසා කුස්සිය හදා ගන්නවා. ඒ වගේ එකක් වෙන්නේ නැති ඇතිරිලි නැති සහිත මොකදී අම්මයි තාත්තයි කතා කරනවා. දෙසරයක් කිලෝ දෙසරෙ දුන්නේ මම තුන්වෙනි සැරේ තියෙනවා ඊටාම සීබුද්ධියෙන් මම මේ කතා කරන්නේ. ඊටාම ඔබ දෙපළට විතරයි තියෙන මේකේ විධායක ශක්තිය. ඊට පස්සේ කියනවා කියප එකමයි ඈවරයි දෑවරයි තුන් ඈවරයි. එහෙම වැටිලා කියනවා එක්ක පැවිද්ද නැත්තම් මරණය කියලා. ඉතින් අම්මයි තාත්තා හිතා ගන්නවා එක වේල යනකොට ඔකට බඩගිනින රෝග නැගිටිනවා. ඔන්නේ කර්මණීන. අනේ එක වේලක් ගියා හ්ම්. දෙවේලක් ගියා හ්ම්. තුන් වේලක් ගියා හ්ම්. ඉතින් කනට කරලා කියනවා දන්න જાතියෙන් කියනවා මූ වැටලා එහෙම ඉන්නවා. මේ රට බලගමන. පස්සේ ආලුවන්න කතා කරලා කියනවා. බලපන් ඔබ කියන්නේ අහනවා අපි කියන්නේ අහන්නේ ඒ නිසා උඹලා ගිහිල්ලා කියපල්ලා මේ මොකද්ද මේ වියන වියසනේ එසේ ඒගොල්ලෝ ළඟට ගිහිල්ලා කියනවා යම් මචං ජොලියක පික්නික් එකක් යන් අරක කරමු මේක කරමු කියලා දාන කොල්ලෝ ඇවිල්ලා දාන පාට් ටිකක් දාන අට්ටපාලේ කිසිම කතාවක් නැහැ එතකොට යාළුවෝ ගිහිල්ලා කියනවා මට තාත්තටයි දැන් මේ වෙලාවේ කරන්න දෙයක් නැහැ මූට පැවිදි වෙන්න දෙමු පස්සේ සිවුරු අරවමු කියන. දැන් අපි එනකොටත් ගෙවල් වලින් එහෙම තමයි හිතානේ ඉතින්. ඔය උඩ පැනගෙන ගියාට කවදා හරි සිවුරු ඇරලා එනවනේ. මම මේ ඉන්න කාලේ පණිවිඩයක් ගිහිල්ලා මේ හිටපු සුදු පෙරදිනිය ආපු ආමුතු කෙනෙක් සිවුරු ඇරලා ගියා. ඉතින් කොළඹ ඉන්න පොඩියක් අලියුමක් මේ ගෙදෙට්ටේ පණිවිඩයක් කරලා අයියලා දෙන්නම ආවා බලන්න මාව ගෙනියන්න සිවුරු ඇරලා නම් අඳ ගන්න ගිහිල්ලා මොකක් හරි ජොබ් එකක් හරි හොල දෙන්න එපා නැත්තම් ගොවිතැනක් බතක්වත් කරන්න මම දාහනේ බලන බඳ ඉඳදී කවදාකවත් නැතුව අයියලා දෙන්න යනවා දාන ශාලාව ඇතුලේ ඕම් කළේ ඉන්නේ වෙනද වෙන වගේකට මම කර්මයිල්ද දාහනේ බඳ 13 කුරේ ගිහිල්ලා කතාවට පස්සේ අපි අන්නම් හාමුදුරනේ කිව්වා මොකෝ ආවේ මූණේ මොන බලාගත්තා මොකටද ආවේ කියලා ඊට පස්සේ කිව්වා මෙන්න මෙහෙමයි මේ කොළ පොඩි කපයිලයක් කෙව්වා ඉතින් ඇවිල්ලා බලනකොට එහෙම එකක් වෙලා නැහැ. ඉතින් අපි යන්නම් කියලා. මම මොකද්ද කිව්වේ කියලා. නෑ වහන්සේ සිවුරු ඇරලා කියලා පණිඩක් ආවා. සිවුරු ඇරලා නම් ගෙදර ගේන්නයි කිව්වා. කොහොම කරොත් මගේ මල්ලේනේ මං හදා ගන්නවා කියලා. මොකක් චකේ දන්නවා සිවුරු ඇරලා ඉන්නවා. නම් සිවුරු ඇරලා නැහැ. හැම වෙලාවෙම තාමත් හිතාගෙන ඉන්නේ මම මේ බොරුවක් කරගෙන ඉන්නවා කවදා හරි සිවුරට ආයිබෝන් කියලා ගෙදර එයි කියලා තමයි. ඉතින් මේ වගේම යාළුවෝ කිව්වට පස්සේ අම්මයි තාත්තයි ලනුව කනවා. අනුව කාලේ යන්න දෙනවා. රට්ටපාල ආමතුමා හරි දක්ෂයා ඥානවන්තයා පලාතේ ඉන්නේ කමටහනක් කරන ගෞගාහනක් ඇතර කියලා භාවනා කළා රහත් වෙනවා. රහත් වුණාට පස්සේ අඤ්‍ය භාව ප්‍රකාශ කිරීම සඳහා නැවතත් එනවා චේතවනාරාමය. ආවට පස්සේ බුදුරජාණන් ශ්‍රීලංකට ගිහිල්ලා උභාන්සේගෙට මම භ්‍රමචර්යයක් රැක ඒක වැඩේ හරි මට උභාන්සේට පිං. ආවඳ ඉච්චරයි තින් දැනසේ වෙනම අය උපාධි බලන් දන්නේ නැත් නෑ රම්පදක් අන් දෙන්නෙත් නෑ මොකක්වත් නෑ හරි එච්චරයි. ඒක නෙමෙයි වැවිදිනේ හරි. ඒ බහුවෙන්ද පින්නපාති ගියේ අර වීදිය දිගේ. අම්මයි තාත්තයි ඉන්න වීදිය දිගේ. ඒ ගෙදර මිනිස්සු හාමුදුරනේ දකින්නකොට තග්ගෙඩිය කියලා කියනවා. සෝමපාල කියනවා. පින්නපාති බෙදන්නේ පෙන්නන්න බෑ හාමුදුරනේ බුදුහාමුදුරට බයින. ඉතින් පින්නපාති නෑ. ඉතින් විශාල මාලිගාවක් පිටිපස්සේ දොරෙන් යනකම්ම ඉතින් මේ යනකොට පිටිපස්සේ දොරෙන් 16ක් එළියට එනවා පිළුඩු වෙච්ච රොටි කෑල්ලක් කරන විසි කරන්. ඉතින් රට බලහමද කතා කරලා බල නැගිටින්නේ මේක විසි කරන්නද ගෙනියන්නේ. ඉතින් මොන දිහා බලකව හාමුදුර කෙනෙක් එහෙමයි. එන පාත්‍රයට දාන්නේ කිව්වා. සිවුර ආයස් කරලා පාත්‍රයට දානකොට අතේ සලකුණයි පයේ සලකුණයි දැකලා දැක්කා මේ මගේ ස්වාමි පුත්‍රයි කියලා. ඒ කියන්නේ 16 ඇඳින්න. දුවන ගිහිල්ලා කිව්වා මේ සිටු දෙවිට අන්න අපේ ස්වාමි පුත්‍රය ඇවිල්ලා ඉන්නවා. මේ මේ පාරේ යනවායි කිය. ඉතින් අම්මා හිතා ගන්නවා දැන් සිවුරට වන්න හොඳම වෙලාව. උඹ කියන කතාව ඇත්තනම් උඹ ඔබ දාස භාවයෙන් නිදහස් කරනවා කිය. කියලා මනුස්සයර කියනවා බලන්න යන්නේ කියලා. යනකොට වරට බල හමුදුර ළඟ තියෙන කැඩිච්ච පරණ ගියක් ගාව දිරච්ච බාගෙට කැඩිච්ච පිටියක් තියෙන තැනක වාඩි වෙලා අර පිළිනොච්ච රොටි කෑල්ල වරඳනවා. තාත්තා ගිහිල්ලා කතා කරලා කියනවා සිටුතුමා මේ හත්වලාමේ මේ මේ ගේ ළඟ තියෙද්දි මේ කුරුන් පිළිනොච්ච රොටියක් වරඳන්නේ. දිරච්ච ගියක් ගාවෙන් යන යම් මාලිගාවට කියලා. අද දවසේ පින්න පාති ඉවරයි. ආයෙ ගන්න බෑයි කියලා කියන්නේ. එසේ ඊට පස්සේ ආයෙන හෙට ඔය ප්‍රශ්න නැහැ. හෙට ආර්දනා කෙරුවොත් එන්න. දැන් ඔන්න හෙටට ලැහැත්ති කරනවා. අර අඹෝ ටික ඔක්කොම ලැහැත්ති කරලා වස්තුව ගෙනත් තියලා සිවුරු අරවන්න දැන්. ඒ රට බලහමතු වැඩියක්. ඊට පස්සේ උන්ව නාඩිකාංගනව අර පස් දිනාට කියන යම් ආකාරයට හැරසුනොත් සට්ටපාල කුමාරට උඹලා පිළිබඳ රාගය ඇති වෙයිද ඒ ආකාරයට සැරසිලා ඇවිල්ලා ඔන්න රංගනේ නරගණ්ඩයි කියලා. ඉතින් මේගොල්ලෝ ඇවිල්ලා ඉතින් නර නාටක පෙන්නනවා රට්ටපාල හම්දුත් එක රට්ටපාල හම්දුන්ගෙන් අහනවලු එක පරණ අඹුවක්. මේ ඔච්චරම බැඳගෙන මේ Brahmacharya රකින්න දිවි ලෝකේ යන්නද දිවි ලෝකේ සුරංගනාවිය අපිටත් වැඩිය ලස්සනද? ඔක ඔච්චරම නටන දෙයක්. ඊට පස්සේ නංගි කියලා කතා කරනවා. නැගිටියේනේ මගේ Brahmacharya දිවි ලෝකයන්ට නෙවෙයි. මගේ Brahmacharya සුරංගනය ලැබන්නේ කියලා ගෑණිට නංගි කියනකොට අනේ පස් දිනාටම කලන්තය හැදිලා වැටෙනවා. ඊට පස්සේ ඒ ජවනිකාව ඉවරයි. උන් ඊගාවට අම්මයි තාත්තයි දෙන වැහුම් ඇරලා පෙන්නන වස්තු කන්දරාව මිනිස්සෙක් එහා පැත්ත මෙහා පැත්ත පෙන්න අප්පගේ බූදලේ මෙන්න අම්මගේ බූදලේ. අට බල හඳුරුති මේක පෙන්නනකොට මේන් බලපන් මෙච්චර වස්තු තියෙනවා දැන් ඔබ ජීවිතේ නැත්නම් ඔක්කොම රායසන්තක වෙනවා. පට්ටබල ආමඳුර ඔල්ලෝසු දිහා බැලලා කියනවා දැන් මම පින්න පාතේ යන්නම් දැන් වෙලාව දාණයට කියලා. ඇයි මේ නාඩ ගන්නට නම් මේක දාණේ බෙදන්නේ නැහැනේ. අනේ විජහාට දාණේ ටිකක් බෙදනවා. බලඳලා. එළියට <laughs> එළියට යන ගමන් රට්ටබල හඳුරු පොඩි ගාතාවක් කියාගෙන යනවා කට්ටියට ඇහෙන්න. අනුමೋದන බණක් නෙවෙයි. ඕදෙහි මිගවෝ පාසං. මිග මුව වැද්දෙක් තමන්ගේ කුඹුර කන මුවා අල්ලන්ඩ උගුලක් කටවලා රසවත් පාසයක් බනින එක නේද රසමසල් බනිනවා ඕදෙහි මිගෝ පාසං නාසදා වාකරං මිගෝ නමුත් මේ මුවා ඇත්තටම එනවා හිටෙන්න ඇවිල්ලා රසමසවුල කනව උගුල ගස ගන්න නැතුව බුත්වානිවාපං ගච්ඡාම අම්මා අප්පා කාලවත් හම්බෙච්ච ඉඳ රසමසවලක් මුවාට හම්බුනේ ඌ දන්නව ඇතුලේ කොක්කක් තියෙනවා කියලා ඔක්ක ඔක්ක කහපන්නේ ගානට කාලේ යනකොට මුව වැද්ද ඇඬු කඳුලෙන් බලාගෙන ඉන්නවා මුව ඇද්ද ඇඬු කඳුලෙන් බලාගෙන ඉඳි මුව හිමීට ෂේප් වෙලා යනවා ආමඳුර ඔන්න ඔහමයි ජීවිතේ ගත කරන්නේ ලෝකේ කවුරු මොන ඇම දුන්නත් කොක්ක ගස ගන්න එපා කාපියව බය වෙන්න එපා. රසමස වලට බය වෙන්න එපා. බුදුජානන් වහන්සේ අපිට කියන්නේ, රට්ටපාල හාමුදුර අපිට කියන්නේ, ඔය දාලා තියෙන ඇතුලේ ඔය අපිට දෙන හැම එකක් තුළම යමක් තියෙනවා. කවුරු හරි අපිට හැම පිරිකරක්ම පූජා කරනකොට ඒගොල්ලෝ ගාව මොකක් හරි ප්‍රාර්ථනාවක් තියෙනවා. අපි දැනගෙන බලඳන්න ඕනේ මේක මට හම්බෙච්ච එකක් නෙවෙයි සාසෙන්ද පූජා කරපු එකක්. මම නම්බුවට ගන්නත් එපා, නම්බුවට ගන්නත් එපා. හැබැයි කොක්ක ළඟට එනකොට නතර කරපල්ලා. එතනදි බ්‍රේක් තියෙන්න ඕනේ ක්ලච් තියෙන්න ඕනේ. ඒක නැතුව කයවනම් ගැස්සුනා නම් මොකද කරන්නේ මෝවැද්දා. ඉතින් මේ රටබල හමුදුරන්ගේ කතාව නිසා පේනවා අපි බණ භාවන දෙයි ඒතකොට රටබල හමුදුර ඇත්තටම රහත් වෙලා ඉන්නේ ඒ නිසා රටබල හමුදුර අහුවෙන්නේ නැහැ. නමුත් දෙන උපමාව බලන්න ඕදයි මිගෝ පාසං නාසදං වාකරං මිගෝ බුත්වානි වාපං ගච්ඡාම කන්දන්තේ මික බන්දෝ මිනිසු নানা ප්‍රකාර හැම දානවා අපට ඒකේ මසවුල විතරක් කාපං කුක්ක කණ්ඩේවා ඉතින් කට්ටිය කියන අම්බෝ පාසේ ළඟටවත් යන්න එපා. ඔක ගිය ගමන් ගැසෙන. තාකත් පාසේ ගැස්සෙන්නේ නැහැ. හරියට කන්න පුළුවන් ගානට දැනගෙන කන්න ඕන. ඉතින් ඒනකොට කනකොට කන්න කියනවා රාත්තල් ගාන දැනගෙන. තොගේට කන්න යන්න එපා. ඒ නිසා බණ භාවනා කරලා Taman වෙච්චි භාවනා කරලා පිරිසිදු කරගන්න හිත ඇතුව ආය සමාජයට යනකොට අපිට තේරෙනවා අපේ කොක්ක අපි මේ පාසයට අහුවෙන්නේ අපේ තියෙන කෙලෙසයක් නිසා. එතන මගේ දින උපදි සම්පත්තිය නිසා. උපදි සම්පත්තිය උපදි විපත්ති නිසා. ඒක දැනගන්න යන්න ඕනේ. ගියාට පස්සේ කාගෙන යනකොට තමයි තේරෙනවනම් දැම්මම මල පණින්න හදන්නේ. එහෙම නැත්නම් ඉරිපැන්නුව පන්නන්න හදන්නේ. එතනදී අපිට ඉවසීමේ ශක්තියක් ඇතුව තේරුම් ගත්තනම් පේනවා මුළු ලෝකෙම පාෂයක්. හැම ලාභයක්, සත්කාරයක්, සම්මානයක් සිලෝකයක්ම පාෂයක්. නිවනට බාධාවක්. හැබැයි ඒක නැතුව ජීවත් වෙන්න බෑ. ඛණ්ඩ ප්‍රයෝජනේ සලකලා සුඛෝපභෝගී වෙන්න එපා. එහෙම නැත්නම් පාරිභෝගිකත්වයේ සඳහා කණ්ඩ එපා. ප්‍රයෝජනේ සඳහා ගන්න. ඒකට කියන්නේ ප්‍රයෝජනේ සලකලා සිව්පසේ පාවිච්චි කරනවා කියන. ඒ බුදුම පන්දිසාංශ කියනවා සාසනීය වැඩ කරනකොට උපරිමෙන් කරන්න. හොඳම දේවල් වලින් කරන්න. මේ ගොඩනැගිලි හදනකොටත් මම මේ මූලධර්ම ගත්තා. දෙනකොට දෙන්න උප්පරිම දෙයට ඒක සුඛභෝගී කියලා කවුරු හරි කියනවනම් අපි මේ මේ කාමභෝගීට නෙවෙයි මේක හදලා තියෙන්නේ. මේක හදලා තියෙන්නේ ශුන්‍යකාරයකට. මේක ඔක්කොම පහසුකම් තියෙනවා. ඒකට බය වෙන්න එපා. අපි එදා ඉඳලා වැඩ ගන්නවා. කවුරු ඇවිල්ලා අපිට බැන්නත් මොකක්ද ඇති වැඩේ? අද මේ සංඝයා 70ක් වාඩිලා ඉන්න දඟනට අපිට මොන තරම් සතුටද? හදන්න හදනකොට කිව්වේ ඔය මොකටද සැප? කීප මිනිස්සුන්ගේ නම් කිව්වොත් එහෙම රණ්ඩු වෙන්න වෙනවා. මං කිව්වනේ උප්පරීමේ හදන්න ඕනේ. හැබැයි උප්පරීමේ වැඩ ගන්න ඕන. අපි මෙතෙන් ආවේ කාම සැප විඳින්නවක්වත් ඉන්දිය සං ඉන්දිය ඉඳුරන් සැප විඳවන්න නැත්නම් අපි උත්සාහ කරන්න ගන්නෙ. ඉතින් ඒ වගේ භාවනා කරන කෙනත් කය ආරස්සා කරන්න ඕනේ උප්පරීම සෞඛ්‍යයෙන්. මේකට වද දෙන්න එපා. වද දුන්නොත් භාවනා කරන්න බෑ. සැප දෙනවයි කියලා කියන්නේ අපි මේ රතමසවුළු කණ්ඩ හදනවා කියන එක නෙවෙයි. හොඳට ව්‍යායාම කරන්න. හොඳට නාන්න කාලා බීලා භාවනා කරන්න. එහෙම නැතුව මේ කට්ටේ බන්නන්න බෑ. එහෙම නැත්නම් අරයා බණිය මෙයා බණිය කියන කතාවල් කරන්න ගියොත් එimhe අර බూరుවා ගෙනියන්න ගියේ අපටයි පුතාටයි වෙච්ච දේ වෙනවා. මොනවත් නැතිකොට බూరుවෙක් හිටියලු ගෙදර ඒක අපි කොනන කන්න කියලා අප්පයි පුතයි දෙන්න අරගෙන යනවලු. යනකොට වීදියේක ඉන්න මිනිස්සෙක් කිව්වලු මේ බూరుවා අර බూరుවා පිටේ නැගලපලේ මුන්දෙන පයින් යනවා. අර බూరుවා ඉන්නේ පිටේ යන්නේ නේ කියලා. දෙන්න මූණෙන් බලන්න කිව්වලු එහෙනම් තාත්තේ ඔබ නැගපන්. මං පයින් යනවා. ඊට ඒක මිනිහ කතාලි කළා අර නාකියා යනවර පොඩි එකා පයින් යනවා බයන්න මුන්ට හැදෙන જાතිය කිසිම චාරයක් නැහැ කියලා. ඉතින් නාකියා කළු මිනිස්සු බයිනවා. පුතේ උඹ නැගපන්. මම පයින් ඊටවසි කළු බරණ දැන් හැදෙන උන් අර නාකියා පයින් යනවා. මේ ඊලන්දාරිය උඩ නැහැලා නැහැ. මුන් දෙන්නම එකතු වෙලා නෑ ඊටපස්සේ කෝනේ නෑ දෙන්නම නගිමු කියලා. දැන් මූරුව අමාරුවෙන් අදිනවලු. ඒතර පිස්සු දැකලා කිව්වලු යකෝ <clears throat> මුන් දෙන්න බූරුවක් හරිය තියානවන්න ඕන මම අමු බූරුව දෙන්නේ බූරුව උඩ යන්නේ කියලා. ඊට පස්සේ කරපු දේ තඩලලා කකුල් දෙක බැඳලා ලීයක් දාලා දැන් දෙන්න උස්සගෙන යනවා. යනකොට පාලමකින් යනකොට අරු වතුර දැකලා දඟලපුවාම වතුරට වැඩිච්චාම ඌට පීනන්නත් බෑ මුන්නත් බෑ බූරුවා මලාල්. මේ රට්ටු ගින්දේ අහන්න ගියාම එimhe දෙකුත් තියෙනවා. උන් කට කහනවට එක එක දේවල් කියන අපි සංගය දැනගන්න ඕනේ අපි කරන දේ ප්‍රයෝජනෙ සලකලා කරන 100 100ක් හරිනේ අපි අපිට වැඩි භාවනා කරපු කෙනෙක් හම්බ වෙලා ආයතී සංගණේ පිටලා කටයුතු කරන්න ගත්තොත් අපි ওই හිතන තරමට කිසිම විදියකට සාසනේ දිරලා නැහැ. කහ කෑල්ල දෙකට කැඩුවගේ සාසනේ තියෙනවා. Taman දැනගන්න ඕනේ මම ඉන්න තැනින් මෙතෙන් එන්න ආයතී සංගරේ මිනිස අනුන්ගේ අවලාද අපිට අවශ්‍යයි. මම ඔක්කොම අරගෙන කරන්න බෑ. සාධනීය පැත්ත අරගෙන කේල් ගෙඩිය කනකොට පොත්ත ගලවලා මදේ කන්න. ලෙල්ල පිටින් ගන්න කිව්වොත් අමාරු රස නැහැ. ඒ වගේ සාසනීය ප්‍රශ්න කළා අපි සාකච්ඡා කරලා විනය පොත දිග අරගෙන අපේ ආචාර්ය પરම්පරාව කරපු දේ මොකද්ද කියලා බැලුවොත් මේ භාවනාවෙන් තොරව කරන්න බෑ. භාවනාව තියෙනවා නම් අපිට බැලිය හැකි විවිධ දෘෂ්ටි කෝණයක් හම්බ වෙන නිසා අපි මේ කරගෙන යන වැඩේ අපේ මේකට කියන්නේ ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කිරීම කියලා අත්‍යන්ත දෙයක් මේ කරන්නේ. ඒ නිසා මේ කරනවටත් වැඩිය තවත් සද්ධාවෙන් තමත් අහිතියෙන් මේකත් කරන ගමන් ආයති සංවරෙත් පිහිටීම පිණිස මේ පස්වෙනි කාරණාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාට සනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා